අවසරයි ගෞරවනීය මෑණිවරුන්ගේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 86 වෙනි අපි භාවනා වැඩමුළුවේ 7 වෙනි දවසේ ධර්ම සාකච්ඡාව වශයෙන් බලනකොට ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු වෙන සභාවට කී යුතු කළ යුතු යමක් තියෙනවා ඒකට ඉදිරිපත් කරන්න කියන සාදර ආරාධනාව ඇතුව රජිමාතා ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි අපේ හැමදෙරෝනේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි මම ආනාපානය දෙස බලා හිඳීමයි කරන්නේ මම දැනගැනීමට අවශ්‍ය වන්නේ සිව්පස්ස ප්‍රත්‍යාවේක්ෂාවේදී දිගටම කිරීමේදී ප්‍රපංච ඇතිවනවාද තෙරුවන් සරණයි ප්‍රත්‍යවේක්ෂා කිරීමේදී ප්‍රපංච ඇතිවෙනවාද ආයි කියන්නේ වාක්‍යය මට දැනගැනීමට අවශ්‍ය වන්නේ සිව්පස්ස ප්‍රත්‍යාවේක්ෂාවේදී දිගටම කිරීමේදී ප්‍රපංච ඇතිවෙනවාද දිගටම කරනවා කියන එක ඉතින් මොකක්ද දන්නේ ඒකේ අදහස් කරන්නේ මේ ගැන අටසිල් දසසිල් සාමනීර සීල උපසම්පදා සීල වගේ සීලෙට ගියාට පස්සේ තමන් කවුරු හරි දෙන දෙයක් නේ වළඳන්නේ කවුරු හරි දෙන සීනාසනයකනේ ඉන්නේ ඉතින් ඒ නිසා ඒවා පාවිච්චි කරන හැම වෙලාවකම පාවිච්චි කිරීමේ ප්‍රයෝජනේ සලකලා අර්ථය සලකලා පාවිච්චි කිරීම නිසා පාවිච්චි කරන හැම වෙලාවකම ඒ ප්‍රත්‍යක්ෂ වාක්‍ය කියන්නේ කියලා තියෙනවා. ඒ දිගට මේක කියනවා කියන එක මොකද්ද කියලා තේරුම් ගන්න අමාරුයි. ඉතින් කෙසේ නමුත් මහසීසයඩෝ වගේ විපස්සනාට බර ස්වාමීන් වහන්සේලා සඳහන් කළා තියෙනවා ප්‍රත්‍යවේක්ෂ වාක්‍ය නොකියුවත් සතියෙන් යුක්තව කටයුතු කරනවා නම් මම මේ කනවා කනකොට කන බව දන්නවා නම් මම මේ බොනවා බොනකොට බොන බව දන්නවා නම් සීනාසනෙ පිවිසෙනකොට පිවිසෙන බව දන්නවා නම් ප්‍රත්‍යවේක්ෂ වාක්‍ය වශයෙන් විශේෂයෙන් නොකියුවට ඒ පිහිටන සතියෙම කටයුතු සිද්ධ වෙනවා. නමුත් ඒක හැඟට වද්ද ගන්නකම් හුරු කර ගන්නකම් වාක්‍යයෙන් තමයි අපි ඒක යාලු කරගන්නේ. ඉතින් ඒ නිසා දාන බඳුරන පිටක් විඩක් පාසා සීනාසනට ඇතුල් වෙනකොට ඇතුල් වෙන වාරයක් පාසා සිවුර වළඳන සිවුර පාවිච්චි කරන වෙලාවේ ගලවලා නැවත ඇඳ ගන්න වාරයක් පාසා බෙහෙත් පිළිකරක් පාවිච්චි කරන වාරයක් පාසා පාවිච්චි කිරීමයි කරන්න ඕනේ. ඉතින් මේ ප්‍රශ්නකරු දිගටම කියන විශේෂණ පදයයි ප්‍රපංච කියන පදේ නෑදෑකමක් තියෙනවා. ඒ නිසා දිගටම කියන එක මොකද්ද කියලා පොඩ්ඩක් ඉදිරිපත් කරනවා නම් කියතන්න පුළුවන් මේක මේ ප්‍රපංච වෙනවද නැද්ද කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. මම දිගටම කිව්වේ ජීවිත කාලෙම කියන එක සමහර අවස්ථාවලදී දවස් එකක් දෙකක් දිගටම භාවනා කරාම සක්මන පරියංග ප්‍රත්‍යක්ෂා කිරීම වෙහෙසකාරී වගේ එතකොට අර ආහාර ගන්න වෙලාවේදී අර කටේ තියාගෙන හපනකොට ඒ ආහාරයේ රස වෙනස් වෙන දිහා බලන් දෙහිම බැරි වෙලා යනවා ප්‍රත්‍යක්ෂා කරනකොට ඒක හරි වෙහෙසයි වගේ දැන් මට හිතුණා මේක ප්‍රපංච ඇති වෙනවද එතකොට කියලා. ඔය සත්‍ය පිහිටලා තියෙනවා නම් ඒක අපි හරිය සාකච්ඡා කරා වගේ අරමුණ කීකරුණාට පස්සේ මෙනේ කිරීමක් අවශ්‍ය නැතුව නිමිත්තක් නැතුව අරමුණක් නැතුව පවත්වන වෙලාවේදී ආයාසයෙන් අමෝරාවෙන් මෙනෙහි කරන්න ගත්තොත් විතක්කේ ඇතුල් කරන්න ගත්තොත් ඒක වෙහෙසයි. ඒ වගේ තමයි මේක හොඳට ඇඟට දිරවලා කරන වැඩේ පිළිබඳව එලඹ සිටි සතිය තියෙනවා නම් ඒ වගේම අත්දැකීම අත්විඳීම තියෙනවා නම් මෙනෙහි නොකරුවාට කමක් නැහැ. ඉතින් එතකොට එහෙම තීති මෙනෙහි කරන්න ගියොත් තමයි ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ. ඊටත් වැඩිය කල්පනා කරන්න ඕනේ මේ කනවා කියන එකම වෙහසක්. මෙනෙහි කිරීමනේ කණ එකම වෙහසක්. නොකා බෑනේ. නිසා කනකොට කාපන් කිරලා කියලා තියෙනවා. ඕනට වැඩි කණ්ඩත් එපා, අඩුපුර කණ්ඩත් එපා. වැඩියෙන් කෑවොත් ස්මෘත රෝගය හැදෙනවා. අඩුවෙන් කෑවොත් බඩගිනි රෝගය හැදෙනවා. ඒ රෝගයක් නතර කරන අදහසින් විතරක් නවංච වේදනන උපාදේශාමි පුරාණංච වේදනම් පටිහංකාමි කියන හරියට මැද ඉන්නවනම් ආහාර ගැනීමෙන් කරන්න තියෙන ආනිසංස ලැබෙනවා. නැත්නම් ඇත්තටම වේසයි. ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛං කියලා තියෙනවා. අතීත සංසාර දුකක් තියෙනවා. ඉස්සරහට කොච්චර දෝ සංසාරයක් තියෙනවා. වර්තමානයේ අපි මේ බත්පතට නෙමෙයි නැහින්නේ. හම්බ කරන්නේ. ඒ හම්බ කරලා කන බත් එකේදී ඒකෙන් භෝජන සංග්‍රහ පවත්තලා එනතන් කන්න නැතිකමට විඳවලා අපි විශාල අකුසල් රැස් කර ගන්නවා. ඒ නිසා නොකා බැරිකමට කණ එක කල්පනා කරන්න ඕනේ. ඇත්තට ප්‍රතිවීක්ෂාවෙන් හෝ සීයෙන් කරනවා හරියට බඩ පිරෙනකොට කැම නතර කරන්න පුළුවන් නැත්නම් අපි බඩ පිරෙන්නේ ඉස්සලා කැම නතර කිරීම හෝ බඩ පිරලා තියෙද්දිත් කැම ගැනීම නිසා නොඑක් දුක් ඇති කර ගන්නවා ඒවා කායික දුක් ඒ නිසා මේකේ පදම කොච්චරක් ආහාර පිළිබඳව භෝජනයේ මත්ඤ්‍යතාවය කියනවාද වැදගත් කියනවා ඒක බුදු ගුණයක් විදිහට පෙන්වන. බුදුරජාණන්සේ චරණ ගුණ 15කින් එකක් තමයි උන්වහන්සේට තේනවා හරියට කණ්ඩෝනේ ප්‍රමාණය ඉන් මෙපිට කාටවත් තේරෙන්නේ හැම කෙනාම එක්ක අඩුවෙන් කාලා එක්ක වැඩියෙන් කාලා තමයි මේ රෝග හැදිලා තියෙන්නේ. මනුස්සයාට ඉස්සලාම ඇති වෙලා තියෙන්නේ jigaccha pipasa කියන රෝග දෙක විතරයි. බඩගින්න සහ පිපාසාව කියන එක තමයි මනුස්සයාට මූලික රෝග දෙක. ඒක වරද්දාගත්තට පස්සේ තමයි ලෝකේ තියෙන ඔක්කොම රෙලි ටික ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා කියනවා මොකද ලෙඩේ බඩේ ලෙඩේ කවුද වේදා රටේ වේදා කියලා තියෙන්නේ. මුළු හැම සියලුම රෝග වලට මුල මුල හේතුව තමයි බඩේ ලෙඩේ. ඒක ප්‍රමාණය දන්නේ නැති නිසා තමයි මේ දහසකුත් එකක් රෝග අපි ඇති කරගෙන තියෙන්නේ. ඉතින් ඒක අපි හිතා ගන්න තියෙන හරියට ආහාරයේ මත් මාත්‍රාව දැනගන්නවා කියන එක ජීවිතේ තියෙනකම් කළ යුතු පරිශ්‍රණයක්. ගෞණ්‍ය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි මා පරයන්ක භාවනාවේ නිරත වීමි. ඔබ වහන්සේ දේශනා කරන ලද චචක්ක සූත්‍රය අනුව හුස්මෙහි එහි අනිත්‍යභාවය අනාත්මභාවය දුටිමි. කය මම මගේ නොවේ යයි සිතන විට මට හුස්ම පාලනය කළ නොහැකි වුවත් කයෙහි ඇති අත්පා මට උවමනා විදිහට හසුරවන්නට පුළුවන් කයෙහි වෙනස් වී පාලනය කර නොහැකි වීමද අනිත්‍ය මම මගේ නොවන්නේ. සක්මන් භාවනාව මනස කියන විදිහට වම දකුණ ලැබීම දුටිමි. ගොරෝසු උෂ්ණය, සියුම් ගතිය, සීතල ගතිය මේ සියල්ලම දැනෙන්නේ මනසට බව ප්‍රත්‍යක්ෂ කෙලෙමි. මනසට දැනෙන සංඥා විඥාන අනිත්‍ය වන්නේ බැහැරෙන මැරෙන විට මේවා සියල්ලම ඉවර නිසා බව අවබෝධ වෙමි. මනසෙන් ලැබෙන ස්පර්ශයන් තණ්හාවෙන් අල්ලාගත්තොත් පමණක් නැවත භවයක් ලැබෙන බව තේරුම් ගතිමි. වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සම්පත් ලැබේවායි ප්‍රාර්ථනා කරමි. පළවෙනි කොටසේ තියෙන ආස්වාස් ප්‍රසවාසයේ වගේ ක්‍රියාවලියකට හිත දානකොට ඒක ඇතිව පවතින නැතිව යන බව. එහෙම නැත්නම් ඒකේ ඒකාකාරී ආත්ම ස්වરૂපයක් නැති බව තේරෙනවා. නමුත් අපිට අතපය හසුරවන්න පුළුවන්. ඒ නිසා අපිට කයට කියන විදිහට වැඩ ගන්න පුළුවන් කියන අදහස නිසා මේ කයට ආත්මයක් තියෙනවා කියන එක තමයි චූලසච්චක සූත්‍රයේ සච්චක කියන පරිබ්‍රාජකයා බුදුජානනාථට නගපු වාදය මට ඕන විදිහට මයකාව පවත්වන්න පුළුවන් නම් ඇයි කියන්නේ මට කය පිළිබඳ ආණ්ඩුමට්ටු කරන්න බෑයි කියලා පාලනය කරගන්න බෑයි කියලා මට පුළුවන්. ඉතින් ආගේ 500ක් සෙනගත් එක්ක බුදුජානනාථේ පරාජය කරන්න. ඉතින් ඒකේ කතාවේ නම් සූත්‍රේ බලනකොට ඒක පේන්නේ නැහැ. බුදුජානනාථ දහනේ මූණ කැතයි කියනවා. පුළුවන් නම් හදාගන්න කියලා. එච්චරයි. උඹට උඹේ රූපේ මනාප විදියට පිළිටන්න පුළුවන් නම් උඹේ මූණ මොකක් කැවුමක් වගේලු මූණ. <coughs> පුළුවන් නම් හදාගන්න කියලා. එච්චරයි. ඊට පස්සේ කතා කරන දෙන මේ ඔක්කොමලා රූපලාවන්‍ය කරන්නේ මොකටේ? මූණ ගැතෙහිඳනේ. කිසිම සතෙක් කවදාකවත් දත් මදිනවද, කියුටෙක්ස් ලිප්ස්ටික් ගන්නද මොකක්වත් නැහැනේ. වහලා ලස්සනයි. ඉතින් ඒ නිසා හැම කෙනාටම තේරෙනවා මගේ මේ ලැබිච්ච එක හරි නෑ මේක පොඩ්ඩක් ලොකු වුණා නම් පොඩ්ඩක් සුදු වුණා නම් පොඩ්ඩක් දික් වුණා නම් පොඩ්ඩක් අර පාට වුණා නම් මේ පාට වුණා නම් කියලා මේ කරන හැම එකේම පේන්න තියෙන්නේ බංකොලොත් භාවය තමයි. අපි ඒක ලියලා ඒක ආඩ්‍ය කරගෙන ඒ අංග සම්පූර්ණ කරන්න හදනවා ආත්මේ. ඉතින් මේ චූල සත්‍යක සූත්‍රයේදී බුදුජානසෙන් සත්‍යකට කතා කරලා කියන්නේ ඒ සත්‍යකට තිබිලා තියෙන ජීවිතයේ සංකීර්ණතා දෙකක්. එයා මේ ශාස්ත්‍රීය කුලෙ ඉපදිච්ච කෙනෙක් නෙවෙයි බ්‍රාහ්මණ කුලෙ ඉපදිච්ච කෙනෙක් නෙවෙයි නමුත් බ්‍රාහ්මණ අයට මන්ත්‍ර කටපාඩම් කරන තරම් ඥානයක් තිබිලා තියෙනවා ඒ වුණාට තමන්ගේ ගෝලිය ඔක්කොම උසස් වංශිකයෝ තමන් උසස් කුලයක නෙවෙන නිසා නිතර බලපාපු හීනමානයක් තිබිලා තියෙනවා මෙයාගේ බඩ ලුඟාක් ලොකු නිසා හැම වෙලාවෙම යකඩෙන් හදපු පටියකට දාලාගලෝ ඉන්නේ මහත වැඩිකම නිසා හරි විරූපයිලු. මූණත් කැවුමක් වගේලු. ඉතින් බුදුරජාණන් කියන ඔබට ආත්මය කය ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන් නම් ස්ලිම් බොඩි එකක් හදාගෙන V shape බොඩි හදාගෙන හිටපන්කෝ. හදන්න බෑ. කැමති නැද්ද? කැමති. කරන්න බෑ. මූණ කැතයි. ඕන කෙනෙකුට අනාත්මයි නේද? ඒකට බලනකොට එක එක්කවත් කැමති නැන්නේ මේ තියෙන මූණට. අර ඉංග්‍රීසි රිට්‍රීට් එකේදී සුදුරු කෙනෙක් වෙන්න ඇති. කියලා තියෙනවා අනේ මන් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මේ ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සලා වයසට ගිහිල්ලා හැම රැලි වැටුණත් ලස්සනයි කිය. ස්වාමීන් වහන්සලා පුදුම දිස්නයක් තියෙන අපි පුදුම ගාණක් වේදම් කරනවා මේකට ඔබ අන්දර නිකම්ම අරන් තියෙන්නේ හැම රැලි වැටිලා මූලේ රැලි වැටුණත් ඒකේ පුදුමාකාර ලස්සනක් තියෙනවා කිය. ඒ කියන්නේ ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සලාට ආත්මයක් තියෙනවා වගේ නිකන්. ඕන විදිහට ආදාන ඉන්න පුළුවන් කියලා අපි මොන මොන જાති කරලා වුණත් කමන්නේ ආත්මයක් තියෙන බව කියන්න කැමැත්තක් තියෙනවා. නමුත් මේ පැත්තේ බංකොලොත් භාවය හොඳට ඕම දාන්න. මේ දෙක එකතු වෙන්නේ නැහැ. මොකද අපි අනුන්ගේ දේවල් බල බල ඉන්න නිසා. තමන්ගේ දේවල් හොඳට වෙන් කරලා එකක් දිහා බලන්න රූප බලන්න නැත්නම් වේදනා බලන්න සංඥා සංස්කාර විඤ්ඤාණ මොකක් හරි කමන්නේ. එකක් අරන් අරන් බලන්න කිසිම දෙයක් පාලනය කරගන්න බෑ. ඒක කියන්න අපි ලැජ්ජයි. ඒ මොකද ඒක අපේ මේ ආත්මය ඉච්ඡා බංගත්වයට වැටෙනවා. මට මේ ප්‍රගතිශීලීත්වේ නැති වෙනවා නිර්මාණශීලීත්වේ නැති වෙනවා හීනමානකට වැටෙන නිසා අපි පුම්බගෙන පුරුද්දගෙන අටවගෙන මේක ලස්සන පෙන්වන්න හදනවා. ඉතින් ඒක නිසා මේ ලියුමේ හොඳ පැත්ත කියනවා නම් එමේ ඉස්සල්ලා ඉස්සල්ලා අපිට අතනින් මෙතනින් මේක දිරච්ච බව අතනින් මෙතනින් මේක භංගුර බව අතනින් මෙතනින් මේක පාලනය කරගන්න බැරි ටික ටික වැටෙන්න පටන් ගන්නවා. හැබැයි මදේ හයිය හරියනම් තාමත් ආත්මයි කියලා හිතෙනවා. නමුත් මේ භාවනා කරගෙන කරගෙන යනකොට මේක හරියට මේ ලී වලින් හද උපකරණයක් එන්න එන්න දිරලා වියෝ කාලා ගුල්ලු ගහලා ජරා දිරාවටපත් වෙනා වගේ ඒ අනාත්ම ස්වરૂපය ආත්ම ස්වરૂපේ කාගෙන කාගෙන කාගෙන කාගෙන ඇතුළට යනවා. මේ යනකොට යෝගාවචරයට පේන්නේ භාවනා වැරදිලයි කියලා. යෝගාවචරයට පේන්නේ මට ලොකු පාඩුවක් සිද්ධ වුණායි කියලා. යෝගාවචරයට සිද්ධ වෙන්නේ මේ කවුරුහට මට ඕනියම් කරලයි කියලා. මොකද්දෝ මේ අරියාදුරේ හිටලා කිය. උත් භාවනාවෙන් කරන්නේ මේ අනාත්ම සංඥාව ආත්ම සංඥාව කාදමන. එන්නෙන් බන්නොට වෙනවා මුළු එකේම ගන්න දෙයක් නැහැ කියලා. ඉතින් ඒක නිසා මේ යන පාර හරි නමුත් මේක අඛණ්ඩව ගෙනියනවා කියන එක ලේසි නෑ. අඛණ්ඩව ගෙනියන්නේ නැති වෙන තමයි අපේ තර්ක මනස නිතරම අපිව මැට්ටෝ කරනවා. ඔක්කොම එක දිගට කරගෙන යන්නේ නැතුව එක එක දේවල් මාරු කර කර අර ගැම්ම කඩලා දානවා. අන්න ඒක නොවෙන්නයි අපි මේ සාකච්ඡා කරමින් මේ ගත්ත පාර දිගේම කරගෙන යන්නේ. ඒ නිසා පරියන්කය හෝ වේවා සක්මනේ හෝ වේවා කොතනකින් හරි පැලිරා ගියොත් කොතනක හරි බින්දිල්ලක් ඇතුනොත් මතක තියාගන්න මේ පටන් ගත්ත මේක දිගට කැඩි කැඩි කැඩි කැඩි යනවා. ඒකට තියනවලු මේ ජපානයේ වගේ චීන වගේ ඒ පරණ සංස්කෘතික සහිත රටවල් වල ඊටාම පැරණි පිඟම්බඩු පහඬ කැඩිලා පිළියම් කරපු එකේ පුදුමාකාර වටිනාකමක් තියෙනවා. අලුතෙන් ශාප්පයෙන් ගත් එකට වැඩිය කැඩිලා පිළියම් කරපු එකේ. ඉතින් ඒ නිසා ඒක પરම්පරාගත දෙයක් විදිහට ඒගොල්ලෝ රකිනවා. කැඩිලා පිළියම් කරපු එක. ඒ වගේ තමයි සරුවචනාංශෙත් අපිට පෙන්වන්න දෙන මේ අලුතෙන් අලුතෙන් ඇති කරගන්න ආත්ම සංඥාට වැඩිය අනාත්ම සංඥාවෙන් කැඩි කැඩි පැලිරි ගිහිල්ලා පිළියම් කරමින් පාවිච්චි කරන භාණ්ඩේ වටිනාකමක් තියෙනවා කියලා කියන්නේ පැරණි සංස්කෘතවල. අලුත් සංස්කෘතවල තියෙන පොඩ්ඩක් පැටිච්ච ගාම විසිකොල දාන. පැරණි සංස්කෘත නෑ විසිකරන්නේ විසිකරන භාණ්ඩේ වටිනාකමක් තියානේ ඒක ෂෝකේස් එකේ ඉස්සරහින් තියෙනවා. ඒ වගේ තමයි ආශියාකරේ භාවනාවේදී තියෙන්නේ මේ අපේ බංකොලොත්කම අපිට පාලනය කරගන්න බැරිකම භාවනා විදියුණුවක්ය. එහෙම නැත්නම් ප්‍රතිපදා විදිරි ගමනක්ය කියලා අවබෝධ කරගන්නයි අපි මේ මේ බණ අහමින් යෝනිසෝමනස්කාරය ඇති කරන්නේ හරි අමාරුයි. ඒකට කියන්නේ ගඟ දිගේ ඉහළට පීනන වැඩක් කියලා. ඉතින් මේකේ ලකුණු තමයි මේ පේන්නේ. ගෞණීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. පරයන්කේ වාඩි වී කායට හිත යොමු කළා. නළල ඉදිරින් කැරකීමක් මතු වුණා. එය දියසුලියක් මෙන් හිස තුළ වේගයෙන් භ්‍රමණය වුණා. ටික වේලාවකින් නැවතුණා. හදේ ස්පන්දනය දැනුණා. දෙක මම දැන් මෙතන යයි සිතා කායට සිත යොමු කළා. පිම්බීම හැකිලිම දැනුණා. ඒ අඩු වී හෘද ස්පන්දනයේ ක්‍රමයෙන් දැනීම වැඩි වුණා. ස්පන්දනයේ දැනීමේ අඩු වැඩි වීම සමග හිස් බවක් දැනුණා. එය පැතිරී ගියා. පාළු බවක්, බය හිතෙන තනිකමක් දැනුණා. පිම්බීම, හැකිලිම, ස්පන්දනය මාරුවෙන් මාරුවට දැනුණා. හිස් බව වැඩි වුණා. සතුටක් ඇති වුණා. සිනාවක් මතු වුණා. වේදනා, ශබ්ද ආදියද පවතී. ගරු ස්වාමීනි පහදා දෙනු මැනවේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඒක ඇත්තටම කොතනද මෙතන පැහැදිලි කරන්න ඕන කොතනද අවිශ්වාස කොතනද සැකේ කියන එක විස්තර වෙලා නැහැ විස්තරයක් තියෙනවා නමුත් දල වශයෙන් මේ ප්‍රශ්න කරුටත් ඒකම අනික් කාටත් පොදුවේ මතක් කරන්න පුළුවන් මේ භාවනාව යන්න ගත්තට පස්සේ නිසිනින්ද යන්න පටන් ගත්තට පස්සේ අනායාසයෙන් යන්න පටන් ගත්තට පස්සේ අපි බලාපොරොත්තු වෙච්ච නැති පැතිකඩවල් වර්ණ සටහන් ආකාර රාශි ගොඩාක් එන්න පටන් ගන්න ඔය හැම එකේදීම අපි තර්ක කරනවා ඇයි එහෙම වුනේ මොකද්ද මේකට කරන්න ඕන කියලා. ඒ හැම තර්කයකින්ම වෙන්නේ ගමන බාධා වෙනවා. එනිසා කරන්න තියෙන මේකට යන්න දෙන එකයි ලියන්න තියෙන මල්ල ඔබව බලන්නේ නැතුව. නමුත් හැමෝටම නෑ එහෙම විශේෂම ආධුනිකයට නෑ මේ වගේ අලුත් දෙයක් පේනකොට දැන් හරි ගියාද වැරදුනාද සමතේද විපස්සනාද ඉස්සරට යන්නේ පස්සට යන්නේ කියලා ගොඩාක් දොඩමළු වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සැකේ ඇති වෙන්න පටන් ගන්නවා. අන්නේම සැකේ තියෙනවා විතරක් හොඳට මම මේ නැවතත් අවධාරණය කියනවා. සැකේ තියෙනවා විතරක් මූල කර්මස්ථානේ පොඩ්ඩක් අත ගාලා බලන්න. පිරිසිඳ බලන්න. මූල කර්මස්ථානේ යන්න පුළුවන් නම් භාවනා ඉදිරියටමයි යන්නේ. යම් තැනකදී සැකයක් ඇති වෙලා මූල කර්මස්ථානේ ය아가න්න බැරි වුණොත් අනාතයි, අසරණයි. එහෙනම් මොකක් හරි පිළියම් කරන්න වෙනවා. ඕනම වෙලාවක මේ ඔක්කොම මේ පරිසර සාධක, විචල්්‍ය සාධක ඔක්කොම අවුල්සහගත තියේදිත් මූල කර්මත්තන්ට යන්න පුළුවන් නම් භාවනා දියුණු වෙනවා ඉදිරියට යනවා කියලා හිතාගන්න මූල කර්මත්තාන පරීක්ෂා නොකර යන්න පුළුවන් තරම් විශ්වාසයක් ඇති වෙච්ච දවසේදී තේරෙන පටන් ගන්නවා අපි මෙතෙක්කල් සංසාරේ බැඳලා තිබ්බේ මේ සැකේ නිසා තමයි. ඒ තරම්ම මේ විශ්වාස කරන කෙනෙක් නැත්තරම් ලෝකේ විශාල සැකයක් තියෙනවා. ඒක තමයි අපිට තියෙන අපි හම්බ කරන දේ ඇති වෙන්න කාලා එලාගත්ත පැදුරක බුදියන්න බැරි අපිට සැක බය දෙක තියෙනවා. කැලේ ජීවත් වෙන සිංහයාට සැකබය දෙක නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. රහතන් වහන්සේට සැකබය දෙක නැහැ. ඒ නිසා මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. අනිත් හැම පෘ탁ජනෙක්ව ගෙවල් හදාගන්නේ ආරක්ෂක යන්ත්‍ර දාගන්නේ පුද්ගලික හමුදා හදාගන්නේ වටේට දියාගල් හදාගන්නේ තාප්ප බඳින්නේ කටුවැටවල් ගහගන්නේ මේ තේරම තියෙන්නේ මේ සැකේ නිසා. ඒ නිසා බටහිර රචනයක් ලියන කෙනෙක් කියනවා මානවයට හැදිලා තියෙන ලෙඩ රෝග වලට බලපාන සියලුම විෂ බීජ එකතු කරලා ඒ විෂ බීජ වලින් මානවයට හානි කරනට වැඩිය මානවයා හානි කර ගන්නවා සැකේ නිසා කියලා. ලෝකේ තියෙන සියලු විෂ බීජ වලට වැඩිය හපං සැකේ. ඒ නිසා අපි මේ සැකය ඥානය කියලා පටලවාගෙන තියෙනවා. ඉතින් එයාට ගොඩ ඒමනක් නැහැ. අපි මේ පටලවාගෙන පටලවාගෙන තියෙන මේ සැකය ඥානය කියලා වංචනික විදියට ඒ නිසා උබේ පක්ක සම්තිර්ණ වශයෙන් විචිකිච්ඡා වංචේති හිත විචිකිච්ඡාව වංචනය කරනකොට ඒකට කරන පරිේශන වලට අපි සල්ලි ගෙවගෙවා පරිේශන කර කර යනවා ඒකෙ වෙන්නේ ආර්ය පරිේශන කරගන්න බැරි වෙනවා ඉතින් පළවෙනි සෝවාන් මාර්ගයේදී වෙන්නේ සැකේ නැති වෙනවා බුද්ධ ආදී අටතන් කෙරෙහි ඒකෙන් තමගේ සීලය පිළිබඳව මේ කාටවත් මගේ සීලය කඩන්න බෑ මම තමයි කඩනවා නම් කඩන්නේ මට ඕනකමකුත් නැහැ. තතිය කරනකොට සමාධිය කරනකොට මම සීලය කැඩලා නැත්තම් ඕනම තැනක පිළියම් කරන්න පුළුවන් කියන විශ්වාසයෙන් ඒක තමයි සෝවන් මාර්ගෙදි වෙන්නේ. එතෙන්ට එනකන් මේ සැකය එන හැම වෙලාවකම ඒක හොඳට අරමුණු කරන්ඩ අරමුණු කරලා ඒකට අතරමඟදී සෝවාන් වීමට කලින් අතරමඟේ තියෙන එකම පිළියම තමයි මූල කර්මස්ථානේ පොඩ්ඩක් අත ගාලා පිරිසිඳලා පරීක්ෂා කරලා බලන්න ඒක අඳුර ගන්න පුළුවන් නම් යන්න පාර තියෙනවා නම් සැක නැහැ. සැක ගොඩ ගොඩ තියෙන ක්‍රමෙ ඉච්චරයි. නැවතත් මම කියනවා මූල කර්මස්ථානෙවත් බලන්නේ නැතුව කම්මෝ ගෝචිකාගෝ කියලා ඉදිරියට යනවනම් ඒ තරමට හොඳයි යෝගාවචරය. මොනම දෙයකටවත් මායින් කරන්නේ යන්න පටන් ගත්තට පස්සේ එහෙම යන්න දෙන්න නම් කොච්චර කාය ජීවිත নিরপেক্ষකමක් තියෙන්න ඕන. ඒක නෑ. උග දෙනකොට නෑ. උග දෙනකොට පොඩ්ඩ වෙනස් වෙනකොට නැකත් බලන්න ඕනේ, කේන්දර බලන්න ඕනේ, හීන සුද්ධ කරන්න ඕනේ. ඒ වගේ තමයි සැකේ වැඩිකම තියෙන්නේ. ඉස්සරහට වෙනකොට වෙන්නේ භාවනා දියුණු වෙනකොට අන්නේ සැකකටීත් දැන් අඩු වෙන්න පටන් ගන්නවා. එතෙක් මූල කර්මත්තානේ තියානින්න උරගලක් විදියට පරීක්ෂාකරනද මට මූල කර්මත්තාන්ට යන්න පුළුවන්කම තියෙන තාක්කල් භාවනා දියුණු වෙනවා කියන දේ මතක තියාගෙන ඉදිරියට යන එකයි කරන්න තියෙන්නේ. පිරුවන් සර්ණයි ගරු ස්වාමින් වහන්සේ සත්වයයි හඳුන්වන ආයතන 6ක එකතුව තණ්හාව නිසා බැඳී පවතී. අප මේ එකින් එක වෙන වෙනම සලකා බැලිය යුතු බව ඔබ වහන්සේ පහදා දුන්නා. භාවනානුයෝගීව සිටන විට මේ ක්‍රියාව කළ හැකි දෙයක් ලෙස වටහා ගත්තත් ගිහි ජීවිතයේදී ප්‍රායෝගිකව මේ එක් එක් ආයතනයේ වෙන වෙනම ගෙන එදිනදා වැඩ කටයුතු වල යෙදෙන්නට හැකි අවස්ථා පිළිබඳව වහන්සේ ඉදිරි ධර්ම දේශනා තුළදී පහදා දෙනවා නම් ඉතා ප්‍රයෝජනවත් වේ. වේයයි හැඟේ. ඔබ වහන්සේට නිදුක් සුවය හා උතුම් නිර්වාණ ප්‍රාර්ථනා කරමි. ඇත්තට මේ සූත්‍රය දිගේ ඉදිරියට යන්නේ ඒක අපි ලේසි තැනින් පටන් ගන්න සරල තැනින් පටන් අරගෙන ඒක එදිනදා ජීවිතයේ දක්වාම පැතිරුනේ නැත්තම් ඒක මේ ත්‍රිලක්ෂණයට වැඩි දේශනාවක් වෙන්නේ අපිට ඇත්තටම අමාරු තමයි මේක කලහක්ක් මේ ඔක්කොම පහසුකම් ටික තියේදී එක ආයතනයක හරි කරන්න පුළුවන් කියන විශ්වාසය ඇති වුණා නම් ඉතින් ටික බොහොම ලේසි. අපිට ඕන කරන්නේ පළවෙනි කඩුල කඩා ගන්න එකයි. ඒක කඩාගත්තට පස්සේ ඉතුරු ටික කඩනවා කියන එක නිකන් බටගාලකට ලඟ වෙච්ච ඇතෙක් වගේ නලාගාරම්ව කුංජරෝ කියලා කියනවා ඇත්තා මේක දැකලා මේ බට ගාලක් මේකට මට කඩා ගන්න බෑ කියලා පස්සේ ගාව පරාදයි. ඌ එක බට ගහක් ගලවලා දැනගත්තොත් මේක නිකන් බට වලින් හැදිච්ච එකක් කියලා ඉතුරු ටික ගලවන එක ලේසි. ඒ නිසා මේ පළවෙනි කැඩිල්ල තමයි මේ භාවනා මධ්‍යස්ථානයකදී වැඩමුළුකදී අපි කරන්නේ දේශනාවේදී ඊට පස්සේ සම්බන්ධ කරලා බෙන්න ඕනේ මේ එකක් කඩන්න පුළුවන් නම් ඔක්කොම හැදිලා තියෙන ඕකෙමයි අනික් දේවටත් සත්‍ය විවිධාංගීකරණය කර කර පතුරව පතුරව බලන එක තමයි මේ චතක සූත්‍රේ විකාශයත් වෙන්නේ එහෙමයි දේශනාවත් ඉදිරියට යනකොටත් මේ එකම පිරිසක් එකම වහලයක් යට තියාගෙන එකට භාවනා කරන කේ අදහසත් ඒකමයි අපි දේශනාවලදී බලාපොරොත්තු වෙමු ඉදිරියට කොහොමද අපි එදිනදා ජීවිතේ මේ වෙන්කොට දැකීම කරන්න කියලා ගෞරවනීය ස්වාමින් වහන්සේ වහන්සේගෙන් භාවනා කමටහන්ගෙන වරාණ ඇතුළේ 2012 ඔක්තෝබර් දැනට වසර දෙකක් පමණ වනම මේ වනතුරු මගේ ජීවිතයේ ලැබූ අලුත්ම අලුත් අත්දැකීම් සම්භාරයක් තිබෙනවා මා මේ වන විට කීප වතාවක්ම විවිධ අයුරින් හිස්තැනක් වෙත ගොස් තිබෙන අතර සාමාන්‍ය ජීවිතයේදී බොහොම නිදහස් විවේකී පරිසරයක් නිර්මාණය කර ගනිමින් සිටිනවා සිටිනවා පමණක් නොව එය ඊටමත් සාර්ථක වන බැව් පෙනේ ගෞණීය ස්වාමින් වහන්සේ සාමාන්‍ය ජීවිතයේදී රාගයක් ඇතිවන විට, ද්වේෂයක් ඇතිවන විට ඒවාට සාර්ථක ලෙස මුහුණ දීමට දැන් මාහට හැකියාව ඇත්තේ ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් නිසාමයි. මා තුළ වැඩෙන සතිය දිනෙන් දින වඩා තීව්‍ර වන බව පෙනේ. ඒ මා හිතාමතාමත් කරන දේ නොවේ. බොහෝ අවස්ථාවල ඉබේටම කළ යුතු දේ සිදුවේ. සමහර පුද්ගලයන් මට බැන බැන බැනගෙන බැනගෙන ගියත් ඒ අවසානයේ මට දැනුනේ සීන් සිනාවක් පමණි. සමහර අවස්ථාවලදී වරන් ඇතුළ gederදී සමහර දෙයට තරහා ගිය අවස්ථාද ඇති අතර ඒ ෂණයෙම මට තරහා ගොස් ඇති බව මට දැනි එය භාවනා එය නවතා දැමු වාර හා එයින් හිමීට මගහැර ගිය අවස්ථා බොහෝය. රාගයේ දැනුනිට මා කරන්නේ එහි ආදීනව හිතින් දැකීම හා මගහැර යාමය. ගෞණීය ස්වාමින් වහන්සේ නමුත් මේ පසුගිය මාස කිහිපේ කාලයේ මට සමාධිය ගැනීමට අපහසු අවස්ථා එමටය. ඒත් සතිය සෑම දිනකම හොඳින් පවතී. මගේ ගැටලුව වන්නේ ප්‍රඥාව වැඩෙනවා යනු මේ අයුරින් සතිය දියුණු වීමද නැතිනම් මා අසා කියවා ඇති පරිදි ඥාන પરම්පරාවක් අපේ සිත තුළ වැඩි යුතු වීමද ඥාන වැඩිම සිදුවන්නේ අපි සමාධිය සිටින විටදී පමණක්ද ඒ තුනමේ තුනේම තියෙන සමාන්තර ගතියක් මේ දිනදා ජීවිතේට මුහුණ දෙන්න බෑ සතිය සමාධියක් ප්‍රඥාවක් නැතු. ඔකටමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒකත් වරින් වර සමාධියත් එක්ක සාපේක්ෂතාවයක් කරහා තමයි ප්‍රඥාව වැඩෙන්නේ. ඉතින් ඒකේ ඒ ඒ ඒ එදිනදා වැඩයි කියන අපේ කරා අපිට පැමිණෙන එදිනදා සිද්ධි ටිකයි ප්‍රඥාවයි සමාධියයි ඒක චිත්ත නියාමයකට වැඩ කරන්නේ. අපිට මොනවක්වත් කරන්න දෙයක් නැහැ ඒකේ. ඒක දේශ බලාගෙන ඒකට ප්‍රතික්‍රියා නොකර ඉන්න තරමට ගියා නම් ඒ චිත්ත නියාමයේ, වෘත්තු නියාමයේ, බීජ නියාමයේ, කම්ම නියාමයේ, ධම්ම නියාමයේ යන්න පටන් ගන්නවා. මේක හදන්න ගියොත් තමයි ඇඟට දෙන්නේ. අඬ කඩා ගන්න. මේක වෙන දේ දිහා බලන්න පුළුවන් නම් එච්චර సౌందర్యාත්මක, නිෂ්පාදනශීලී, ප්‍රගතිශීලී මොනම පද්ධතියක්වත් නැහැ. ඉතින් ඉස්සරහට යන්න යන්න වෙන්නේ මේ ඉබේ සිද්ධ වෙන දෙයට ඇයි මේ ඇඟිලි දාලා අත දාලා මේ කර්ම රැස් කරගන්නේ වෙන දේ බලාගෙන ඉන්න පටන් අරගත්තට පස්සේ තේරෙන පටන් අර ගන්නවා දැන් මේක කියලා තියෙනවා තරහ ගිහිල්ලා තරහවත් තියෙති කතා නොකර බේරලා ගියල තරහ ගිහිල්ලා හොඳටම ගහ ගන්න පුළුවන් කවුරුත් එක්ක hina වෙවි හොඳට බනින්න පුළුවන් කාට හරි මූණ අට කරගෙන මේ දන්නවා මේ විහිළු වල තමයි බනින්නේ කියලා ඒකට අනික් මනකට හිතෙන හොඳටම තරහ ගිහිල්ලා අයිය එතකොට තමයි ජොලිය වැඩිම හරියදී තමන් ළඟ කෙලස් තියෙනවා කෙලස් තියෙන බව දැනගෙන ඒ කෙලස් ආපුවාම කරන වැඩ වාගේ නිකන් කේන්ති කියලා බයිනවා. බයිනකොට ඇතුලේ හොඳට ගොජ ගොජ ගහලා hina වෙනවා. ඔලොප් පොලොප් පොලොප් පොලොප් ගාලා තේරෙනවා. එනකොට මේ මනසට එයිලා බනින්න ඕනේ. ගහන්නත් ඕනේ. ගහන්නත් පුළුවන්. මොනක්වත් වෙන්නේ ඉසන හිතන මේක අමනකමක් මරිකමක් කියලා අවබෝධය තුළ මේ සේරම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඔය කෙලෙස් වල යහන්ත්‍රණය දැනගත්තට පස්සේ මුලදී රඟපානවා අපි සදාචාරගත වෙනවා පස්සේ අන්තිමට ඒව වැඩ කරන්න පටන් අරගත්තට පස්සේ රොචනංශ වැඩ ඉන කාලෙම ඒ මේ කුලවංශ ස්වාමීන් වහන්සේනම කීටිය හැම කෙනාටම කතා කරන්නේ වසලයි කියලා. ඒව වසලේ අවසලේ කියලා ඉතින් හැම මිනිසයාම බයිනවා මේ මිනිසයාට මේ මහණ වුණාට පස්සෙත් කුලවංශයක් අරගෙන බයිනොයි කියලා. ඉතින් සරුවචනන්සේ දන්නව මෙසරහත් කියලා. ඉතින් පස්සේ කතා කරනවා මගේ පුතා මේ කතා කරන්නේ අවුරුදු 500ක් එයා මේ කුලවංශ ජාතික ඉපදිලා මේ කතා ස්වරූපේ මේකයි. හිත ඇතුලේ එහෙම කුල ભેදයක් ඇත්තේ නැහැ. තව එක රහතන් වහන්සේ නමක් අඬ ගහගෙන යන උපාසක මහත්තයෙක් එයා බලාපොරොත්තු වෙන්නේ රහතන් වහන්සේ නමක් ලැබෙයි කියලා. නමුත් අඬ ගහගෙන යන හාමුදුරුවෝ මේ වක්කඩයක් දකින්නකොට පැන පැන යනවා උඩින්. පිටිපස්ස යන ආමුදුරන්ට සැක හිතෙනවා අපරාධේ සාතන් වහන්සේ නමකට දාන ටික දුන්නා නම් හොඳයි මේ ආමුදුරන්ට දීලා වැඩක් වෙන එකක් නැහැ කියලා. මේක අර ආමුදුරන්ට තේරිලා ඊට පස්සේ ආමුදුර වක්කඩෙන් බහැලා යනවා. පාසක මහත්තයා අහනවා මේ ස්වාමීන් වහන්සේ ඉස්සලා පැන පැන ගිහිල්ලා මොකද වක්කඩෙන් බහැලන්නේ නැහැ මට දාහනේ නැතුනට කවන්න පිරිකර ටිකක් නොලැබෙයිද කියලා සැකයක් ආවා ඒකයි මේ වක්කඩෙන් බහැලා ගියාලා කියලා උපාසක මහත්තයාට කියනවා නොකියා ඔබ බලාපොරොත්තු වෙන රහතන් වහන්සේ නමක් වෙච්චහම යටහිලු නෙත් ඇතුව ඒ සාන්ත ගමනින් යන්න ඕනේ කියලා. ඒක රහත් වුණාට පස්සේ මැනලා ගියත් එකයි යටහිලු නෙත් ඇතුව ගියත් එකයි. මේක තියෙන්නේ අනික් කෙනාට කෙලෙස් නොඋපදින එකයි. මුති මේක සරුවචනාසර මතක් කරාට පස්සේ කියනවා එයා මිනිසයා ඊට ඉස්සලා ආත්ම 500කම රිලෙවෙක් වෙලා ඉපදින අතර තියෙනවා. ඒ කියන්නේ පණිත ගතිය තියෙනවා. ඒවට කියනවා කෙලෙස් වාසනාව කියලා. ඒක අරින්න බෑ රහත් උනත් යන්නේ නැහැ. ඒක රහතන් වහන්සේ දන්නා මේ මනුස්සයාට මේ මේ හැසිරීම රහත් බවට බාධාවක් නෑ. හැබැයි ආල්ලපු ගෙදර මනුස්සයාට බාධාවක්. එයා බලාපොරොත්තු වෙන රහතන් වහන්සේ මෙහෙම වෙන්න ඕන කියලානේ. මේ පුද්ගලයා තුල එහෙම එකක් නෑ. ඒ නිසා ඒ තමන් අවබෝධය ඇති කරගත්තට පස්සේ මගේ කෙලෙස් මෙහෙමයි මගේ පෞද්ගලික ලක්ෂණ මෙහෙමයි කියලා ඒක නා යම් විදියකට යම් සදාචාරයක් ගන්නව නම් අසුරු කරන කෙනාට හිත වැරදි පටලවා තීරුම් ගනි කියනක මිස මෙයාට අවශ්‍යතාවයක් නැහැ. ඇසුරු කරන කට්ටිය අවබෝධයෙන් ඉන්නවනේ මෙයාට රඟපාන්න ඕනෙත් නැහැ. ඇසුරු කරන කට්ටිය දන්නවා මෙයාගේ හැටි මෙහෙමයි කියලා. ඉතින් ඒ නිසා අපි යම් දවසක එහෙම තමන් අවබෝධ කරන තමන් තුළින් දකින්නට පේනවා. ඒතර කොහොමද රහතන් වහන්සේලා ඉන්න ඇත්තේ බුදුහාමර කොහොමද ඉන්න ඇත්තේ කියලා. එහෙම නැත්නම් අපි හිතාන ඉන්නේ රහතන් වහන්සේලා කියලා අඹල බිත්ති වල ගහලා තියෙන කට්ටිය විතරයි රහත්. මේ ඇවිදින කන බොන කාටවත් රහත් වෙන්න බෑ කියලා තමයි හිතන්නේ. ඒ මොකද අපි අර චිත්ත රූපේට ජීවත් වෙන්න හදන මිසක් ජීවිතයට සම්බන්ධ කරගන්න දන්නේ නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ භාවනාව ශීලයේ සමාධිය ප්‍රඥාව කියලා කියන්නේ දඬු කඳක්වත් හිරගෙදරක්වත් අඬු බඬු කැඩීමක්වත් නෙවෙයි සියල්ලටම නිදහස ලැබීමක් ඒ නිසා මේ මනසට ඊට පස්සේ කවුරු සන්තෝෂ කරන්නවක්වත් පිනවන්නවක්වත් ආතතිගත වෙන්න ඕන කමක්වත් නැහැ. අන්න ඒක Taman තුල තේරෙනවනම් ඕක තමයි භාවනා ජීවනෝ කියන්නේ. හැමදාම Taman ඉන්න ජීවිතේ ස්වභාවික වෙන්න ඕනේ. පරිසරයට හැඩ ගැහෙන්න ඕනේ. වෙනස තිබුණු ආතති අඩු වෙන බව දන්නවනම් එච්චරයි. එතකොට යාට හිතා ගන්න පුළුවන් නේද රහත් වුණාට පස්සේ කොහොම හිටියද? බුදු වුණාට පස්සේ කොහොම හිටියද? එහෙම නැත්නම් අපි හිතන්නේ රහතන් වහන්සේලා ඉම්පෝට් කරපු නැවෙන් බාපු බඩු. අපි ලෝකල් එක තියෙන්න බෑ. ලෝකල් එකේ රහත් බෑ. මේ මේ මොකද භාවනා නොකරන නිසා. එහෙම නැත්නම් භාවනා කරනකොට මතිමතාන්තර වල ඉන්න නිසා. ඒ නිසා හොඳට සාමාන්‍ය ජීවිතයේදී සත්‍ය පිහිටියා නම් Tamanට ස්වභාවයෙන්ම රාගේ මතුවෙන හැටි, ද්වේෂේ මතුවෙන හැටි. එතකොට මේ ශරීරය මගෙන් අහන්න නැතුව කරන හැටි. ඒ කරන දිහා බලලා හිත පීඩා කරන්නේ නැතුව මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කාටවත් හිංසා නොවෙන්න. කාටවත් හිංසා වුණොත් ඒක වග වෙන්න එපායි. සදාචාරත්ම වගවීමක් වෙනවනේ. එතින්දී බල්ලා දඟලින්ගට ගහලා තිබ්බට බල්ලාට බල්ලගේ වැඩ ටික කරගන්න දෙන එකයි කරන්නේ. එතකොට යාට මේ හැසිරවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. බාහිරයේ කෙනෙකුට හිටතරක් වෙයි කියන ප්‍රශ්නෙක මිස. එනිසා රහතන් වහන්සේලා පිළිබඳව ධම්පදී අරහත් වගේ කියවන්නේ ඒ රහතන් වහන්සේලාගේ තිබුණයි කියන සමහර හිතා ගන්න බැරි අදහස් විලෝපන නිසා බොහෝ මිනිස්සු සරුවචනාංශයට චෝදනා කරුවා. පස්සේ සරුවචනාංශේ රාතන් වහන්සේගේ පැත්ත අරගෙන මිනිසුන්ට කියලා දුන්නා උඹ ඔතෙන්ට අනකම්පට කවදාකවත් තේරෙන්නේ නැහැ. මේ මොකද්ද මේ රහත් වෙනවයි කියලා කියන්නේ. ඒ නිසා උඹත් එතන ගිය දවසේ ඔබට තේරෙයි එතකන් මේ වට පටල වර පටල වටහා ගැනීම වළක්වන්න බෑ. පොඩි පොඩි අන්‍යෝන්‍ය අවබෝධ දිගටම තියෙනවා. අවසරයි ප්‍රයන්ද. ඒ අර ජන්මයට වඩා පුරුද්ද ලොකුයි කියන ගතියක් වගේ. ඒක සාමාන්‍ය විවහාරට ගිල තියෙන්නේ මේ පුරුද්දට එනවා. ඒකට කියන්නේ කෙලෙස් වාසනාව කියලා. ඉතින් ඒකේ නා ජම්මයක් වශයෙන් ලැබුණත් අර පරණ පිටිට ගතිය එනවා. ඒක වෙනස් කරන්න පුළුවන් එක තමයි නියුරෝප්ලාස්ටිසිටි කියලා කියන්නේ. train your mind and change your brain කියලා. නමුත් ඒක මේ ලෝකයේ අංග සම්පූර්ණත්වයට යන්න බෑ. තිබුණට දියුණු කරන්න පුළුවන්. අංග සම්පූර්ණත්වයට perfection absolute truth කේවල පරිපූර්ණ තත්වයකට යන්න බෑ. ඒ නිසා අපිට තියෙන ඊට වැඩිය ටිකක් දියුණු නම් ඒක මිස මං අන්න අතෙන්ද යන්න ඕන කියලා සැලසුම් හදපු ගමන් ආතතියකට වැටෙනවා. ඒ නිසා හැමදාම බලන්න ටික ටික ටික ටික දියුණු වෙනවා කියලා. ඉතින් ඒකට ඇත්තට අනික්කත්තන්ගේ ප්‍රතිචාරයත් අවශ්‍යයි. ඇසුරු කරන අයගෙම දැනෙන්න ඕනේ අනිත් වෙනදා විතර බාධක, චෝදනා, අඩු වෙන ගතියක් ඇසුරේදී sannivedanaya බාධාවක් නැතුව සිදුවෙන ගතියක් එකිනෙකාගේ අඩුපාඩුකම් වලට එකිනෙකා සමාව දෙන ගතිය වැඩි වෙනවනම් එහෙනම් ඉතින් හැම පැත්තෙම හරි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ විදර්ශනා භාවනාව දීර්ඝ කාලයක සිට කරගෙන එන මාහට ගැඹුරු සමාධියක් ඇත. ඒ පරයන්කයට වාඩි වී ස්වල්ප වේලාවකින් නැතිවන අතර ඒ ගැඹුරු ජලාශයක පතුලට කිමිදි කිමිදි යන්නාසේ සිදුවී නිසල වේ. මෙහිදී මම විවිධාකාර අත්දැකීම් වලට මුහුණ දෙන අතර කිසිදු බියක් හෝ ගැටලුවක් මේ දක්වා පැන නැත. නමුත් අද උදෑසන පරයන්කේදී අද්දුටු අත්දැකීමක් මත මගේ සිතට දැඩි බියක් දැනුණු අතර මම පරයන්කෙන් නැගිට කාමරයට ගොස් ඇඳෙහි වාඩි වුනිමි. එවිට මගේ සතිය හොඳින් පැවති අතර ශරීරයට දැඩි වෙහෙසක්, හිසෙහි බරගතිය සහ නිදිමත ගතිය වැනි තත්වයන් තිබුණි. එම නිසා මම හිස කොට්ටයට හේතු කර දැස් බසාගත් විට නැවත පරයන්කේදී මෙන් සිත නිසල වී වඩ වඩාත් ගැඹුරට ඇදී යාමක් විය. මෙවර එය ගැඹුරු ලිඳක පතුලට වැටෙන්නාසේ විය. ඉන්පසු හදිසියෙම මනසට විඥානං අනිදස්සනං යන්න හැඟුණ අතර ලිංපතුල කෙලවර සුදු ක්‍රීම් පැහැති ආලෝක කදම්බයක් පෙනුනි. මම තිගැස්සී අවදි වී ඇඳෙහි වාඩි වී හොඳින් ඇස්සර වටපිට බැලුවෙමි. වෙස හිසේ බරගතිය සහ නිදිමත වැනි ස්වභාවය එලෙසම පැවතුණු නිසා මම නැවත වරක් හිස කොට්ටේ මත තබා ගත්තෙමි. නැවත පෙරකී නිසල බව ඊතා ඉක්මනින් ඇති වී විඥානං අනිදස්සනං යන්න පිට පිටම වාර 6ක් හෝ 7ක් විවේකයක් නොතබාම මනසට නැගුණු අතර ආලෝකය වඩා තීව්‍ර විය. හිසේ පිටපසින් සහ අත් දෙක පිටපසින් ආරම්භ වී හොඳුවැට පෙළ කෙළවර දක්වාම දිගට තැඩි හිරිවැටීමක් කිති කැවීමක් සහ කිලිපොලා යාමක් විය. මෙම தત્ත්වයේ වාරයක් වාරයක් පාසා ප්‍රබල වී 6-7 වාරවලදී දුන දැන් පැන නැගුණු විට සමාන උණ ගැනුණු විටක මෙන් ඇඟේ ගැස්මක් විය. පාදවල සිට මුළු ශරීරයම එකට සලිත වී ගියේය. මම ඊට හොඳ සතියෙන් සියල්ල බලා සිටීමේ මෙම සිදුවීම අවසානයේ තෙත රෙද්දක් මිරිකා හරියාමෙන් ශරීරයේ සහ මනසේ බර සැහැල් විය. ශරීරය සහ මනස විවේක වූවක් වැනි සයක් දැනුනි. වරාන් ඇතුලේ ඊට පෙර මට ශරීරයේ කැරකිල්ල දැඩි උදර වේදනාව සහ දැවිල්ල විය. සක්මන් භාවනාවේදී සතිය හොඳින් පවතින අතර සිත පිට ගියත් ඒ බව හඳුනා ගනී. සක්මන අතරමැදදී සිහිය ආශ්වාස ප්‍රශ්වාසයට මාරුවන අතර ඉන්පසු සිතුවිලි නැති හිස් තත්ත්වයක් පවතී. කකුලෙහි චලන මනසට දැర్శණය වන අතර ධනිස් සංධියේහි අස්ති නහර සියල්ල මනසට දැర్శණය වේ. ගෞණීය ස්වාමින් වහන්සේ මාහට ඇති ගැටලුව වනියේ එක විඥාණං අනිදස්සනං යන්නේහි අදහස් කුමක්ද? දෙක ඉහත අත්දැකීමෙන් පසු මට පරයන්කයට වාඩි හිත නොදෙන අතර මෙය අතහැර gedera යාමට සිටේ. පෙර අවස්ථාවලදී දැඩි වීරයක් හිතේ තිබුණත් දැන් මම වීරය හීන කෙනෙකු බව දැනේ. මම ඉදිරියට භාවනා කළ යුතු ආකාරයේ කරුණාවෙන් පහදා දෙන්න. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මේ මේ <clears throat> පටන් අරගෙන තියෙන්නේ ගොඩක් කල් විපස්සනා භාවනා කරුව කෙනෙක් කියලා. ඉතින් ඇත්තටම මේ බාධාවක් කරදරයක් අභියෝගයක් එන්නේ නැත්තාකල් අපිත් රහතන් වහන්සේලා වගේ තමයි. බාධා ආව දවසට තමයි වැඩේ තේරෙන්නේ. එදාට තමයි තියාගන්න පුළුවන් වෙන්නේ මේක දරාගෙන කාගෙන යන්න පුළුවන් නම් ඔන්න විපස්සනා කරලා තියෙනවා ඒකට වැදිලා තියෙනවා නැත්නම් මේ කපුව කපුවක දාලා තියෙන කඩුවක් වගේ පාවිච්චි කරන්නේ නැතුව තියෙන තාක්කල් කොකා ඉගිලෙන්නේ නැත් තාක්කල් කන කොකාද සුදු කොකාද කියලා කියන්න බෑ. නිසා මේ වගේ දෙයක් වෙච්ච නිසා තමයි Tamanට අර මුලින් Taman අරගෙන තිබුණු අදහස හරිද වැරදිද කියලා බලන්නේ. ඉතින් යෝගාවචරය කියලා කියන්නේ මේ වල් දේවල් වුණාට කාලසටහන කඩා ගන්න නැතුව සතිය වීර්ය කඩා ගන්න නැතුව ගියා නම් දිනු මොනම හේතුවක් නිසා හෝ මේ කරුණ නිසා කාලසටහන පවත්වාගෙන යන්න බැරි තත්වයකට ගියා නම් ඒ කියන්නේ Tamanගේ යෝගාවචරකමට අව අඩු අව탁සීරුවක් වෙනවා. తాවකාලිකව එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා අපේ යෝගාවචරකම කියලා කියන්නේ පැමිණෙන හැම බාධකයක්ම සාධකයක් බවට පත් කරගෙන ඉදිරියට යනකොට තමයි අපි මේ වඩාගත් මේ ශාසනික ගුණ ටික ප්‍රයෝජනෙට ගන්නකොට විතරයි ඒක නියම දෙයද නැද්ද කියලා දැනගන්න. මේ ਸਰුවචනන්සේ සඳහන් කරනවා යම් වෙලාවක ඒක වැඩමුළුවකට අපි අරගත්තා ඒක කියලා තියෙනවා කාලේන කාලං සමාධි නිමිත්තං සේවේ තබ්බං කාලින කාලං පග්ඝා නිමිත්තං සේවේ තබ්බං කාලින කාලං උපේක්ඛා නිමිත්තං කියලා. ඉතින් උපේක්ඛා නිමිත්ත ගැන කතා කරන සරුවචන් සඳහන් කරලා තිනවා සමහරෙකුට උපේක්ෂාව තියෙනවා හිත යම් සමාධියකට වෙලා ඉන්නවා. හැබැයි කිසිම බාධාවක් එන්නේත් නැහැ, කෙලස් කැපෙන්නේත් නැහැ. ඉතින් ඒතර කාලේ නාස්තිවීමක් විතරයි වෙන්නේ. නමුත් බාධා තියෙද්දි ඒ බාධාව ජය ගන්න හැම වෙලාවෙම කෙලස් කැපෙනවා. එතකොට ආශ්‍රක්ෂය කිරීමක් සිද්ධ වෙනවා. ඒක නිසා නිකන් high level road එක හොඳ suspension තියෙන කාර් එකක යනකොට වගේ සුමුදුවට යනවනම් මතක තියාගන්න එතන උපේක්ෂාවත් ඇති සමාධියත් ඇති කෙලස් කැපීමක් වෙන්නේ නැහැ. කෙලස් කැවීමක් වෙන්නේ තමයි දැන දැන මේ වගේ අපහසුාවක් ආපු වෙලාවේදී මට කොච්චර ඉක්මනට නැවතත් අර හිතිච්ච තිබිච්ච පරිණි தത്വෙට යන්න නැත්නම් ඒ தത്വෙට යන්න අවශ්‍ය ප්‍රතිපදා රකින්න හැකියාව තියනවාද කියලා දැනෙන වෙලාව විතරයි කෙලස් කැපේ. ඒ නිසා කෙලස් කැපීමක් හීනෙන්වත් නිින්දෙන්වත් සමාධියෙන්වත් වෙන්නේ නැහැ. හිත වෙනාවේ තේරෙනවා. ඉතින් ඒ ටික වෙන වෙලාවට මේක භාවනා වැරද්දක් කාලකන්නිකමක් නැදකින් නොපතන් කියන්න ගත්තොත් ඉතින් වැඩක් නැහැ භාවනා කරන්න. ඒ නිසා විදිහට පැමිණෙන බාධාවට සිංහලයා කියන්නේ පැමිණි දුක් පැණි රහයි කිය. මහසිසඩෝ ස්වාමීන් වහන්සේ කියන්නේ තද බල වගේ පීඩාවකට අපිපත් කරන්නේ විපස්සනා ඥානය පහළ වෙන්න ඉස්සෙල්ලා පෙර නිමිත්තක් වශයෙන්. පණ්ඩිත් ස්වාමීන් වහන්සේ කියන්නේ භාවනාදී අපහසුතාවයකටපත් වුණා නම් සිටි දෙව්දුව ගෙට වැඩියා කියලා බාර ගන්නයි කියලා. ඒ ප්‍රශ්න ගන්න යන්න එපා. ප්‍රශ්න කළා තේරුමක් නැහැ. අපි මෙච්චර මේ අභියෝගයට ඉදිරියට ගිහලා විජුතිර ගියාට පස්සේ අපිට කීතයකට හතුරට කතා කරලා මට වෙඩි තියන්න එපා. මට මෛත්‍රී කරන්න කියලා. හතුරු පක්ෂයකට කතා කරලා කියන්න පුළුවන්ද අපිට? කියන්න පුළුවන් උට හතුරෙක් කියලා කියනවාද? එහෙම කියනකොට යුද පිටියක් කියලා කියනවාද? යුද පිටිය කියලා කිව්වොත් මේ මේ වෙඩි තියෙන ගහන්න ඕන මට හිමීට ගහපන් ඈ. අයියෙන් ගහන්න එපා. පුළුවන් නම් මෛත්‍රී කරපන් ඈ. ඒක කරන්න පුළුවන් තැන නෙවෙයි මේක. ඉතින් මේක පැමිණිච්ච වෙලාවේදී ඒ ධීර ගතිය මතු කරගන්න, වීර ගතිය මතු කරගන්න, සූර ගතිය මතු කරගන්න ආයසරයක් ඔය කිව්වට ඒ වීරය නැතුණයි කියලා කිව්වට ඒ සූර වීර ධීර ගතිය තියෙන කෙනාට තියෙනවා ටික කාලයක් ගියාම ආයෙත් අර වගේ වීරිය එනවා. දැන් බහැව බැටරියක් ආයෙ charge වෙනවා වගේ charge වෙනවා. charge වුණාට පස්සේ ආයෙ අනේකයි තියෙන්නේ. එතකොට කියන්න පුළුවන් මේ පැනපු පිම්ම නිසා යම් ප්‍රමාණයක් කෙලස් අවබෝධ කරා යම් ප්‍රමාණයක් කෙලස් කැපිලා තියෙනවා ඊගාව සැරේ මේක වෙනකොට මේට වැඩිය සාර්ථකව මුණ දෙන්න පුළුවන් මේකමයි ආසවක්ෂ කරනවා කියලා කියන්නේ එහෙම නැතුව ෆ්‍රිජ් එකට දාලා ලොක් කරලා ඩීප් ෆ්‍රීසර් එකේ දාලා ලොක් කරලා තිබ්බා වගේ එකක් නෙවෙයි ඒකට තමයි අපි කැමති නමුත් ඒක ඇති වැඩක් වෙන්නේ නැහැ වැඩි වෙනවනම් මේ වගේ කෙලස් කැපීමක් වෙන්න ඕනේ මේ යනකොට වෙහෙස වෙලාවට අපි සමාධිය පාවිච්චි කරනවා තානායම් පොලක් වගේ වරින් වර වරින් වර මේ අලුත් වෙන්න. නමුත් එතෙන්දි කෙලස් කැපෙන්නේ නැහැ. නිසා මේ වගේ වැඩ වෙනකොට මතක තියානින්න මේක මරණ මංචකේ සිද්ධ වුණා නම් සෑහෙන අමාරු වෙනවා. ලෙඩ වෙච්ච වෙලාවක වුණා නම් අමාරු වෙනවා. වයසට ගිය වෙලාවේ අමාරු වෙනවා. දැන් මේ ඒව නැති වෙලාවේ ආවේ හොඳ වෙලාවකට කියලා. මේ තියෙන හරියක් තියෙනවා නම් accounts balance කරන්න ඔක්කොටම එන්න කියන්නේ. හයියත් තියෙනලා එනවනම් ඉක්මනටම වැඩේ සිද්ධ වෙනවා. ඒ නිසා දෙවෙනි සැරේටත් ඕක වුණොත් Tamanට තේරෙයි Taman දෙවෙනි සැරේට මුණ දෙනකොට මේට වැඩිය ජයග්‍රාහීව අභියෝගශීලීව මුණ දෙන්න පුළුවන්ද කියලා දෙන්න පුළුවන්මයි චිත්ත නියාමයේ හැටියට. ආන්න එකට හිත හදාගෙන පැමිණි දුක් පැණි රහයි කියන්නේ අනේක තමයි කරන්න ඕන. ලිඛිත ප්‍රශ්න වල අවසාන ප්‍රශ්නය ගෞණීය ස්වාමින් වහන්සේ විවිධ ස්වාමින් වහන්සේලාගේ බණ ශ්‍රවණය කළත් භාවනා පුහුණුව ඔබ වහන්සේ ඇසුරේ ලැබීම ගැන ඉතාමත් සතුටටපත් වෙනවා. වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් ඒ උතුම් නිර්වාණ ධාතුව මේ භවයේදීම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේ පසුගිය දින කීපයේ භාවනාව සාමාන්‍ය ලෙස සිදු විය. පරයන්කේදී හුස්ම බැලීමෙන් අනතුරුව ශරීරයේ පහළ කොටසේ ඇතිවන ධාතු ස්වභාවය බලනවා. සමහර විට මෙනෙහි කරන්න දෙයක් නැතුව යනවා. සක්මනේදිත් 80ක් 90ක් විතර සතිය තියෙනවා. පියවර 6ක් දක්වාත් සක්මන් කරනවා. සිත පිට යන බව දැනගෙන නැවත ගන්නවා. සාමාන්‍යයෙන් පැයක් විතර අපහසුයක් නැතුව පරයන්කේ ඉන්න පුළුවන්. ඊයේ රෑ පරයන්කේදී ඉඳගෙන පැය කාලක් භාගයක් විතර ගියාට පසුව ඇඟ හැමතැනම ඉඳිකටු අයින්නවා මధుරෝ කනවා වගේ දැනනවා. මధుරෝ කන නිසා භාවනා කරන්න බැහැ කියා නැගිට්ටා. අද උදේත් ඉඳගත් ගමන්ම වාගේ මේ ලෙස අත්කකුල් සිට හැම තැනම පීඩාකාරී හීන් කටුවනිනා වගේ හා තද වෙන පීඩා දැනුණා. ඊට පසුව සිතවිලි හා රූප සංඥා ගලාගෙන එන බවක් තේරුණා. මීට පෙර මේ තරම් වේගයකින් රූප සංඥා ආවේ නැහැ. සිතවිලිද එකක් හැර එකක් ආවා. රූප සංඥා හා සිතවිලි වල මූල මැද අග බලන්න බැරිව ගියා. මේ අතරේ එක පාරටම ගැහණු රූපයක් තරණවියේ ඉඳලා වයසට යන ආකාරය ඩිජිටල් කැමරා එකකින් රූප රාමු ගන්නවා වගේ පෙනී ගියා. ටික ටික මුහුණ ඇදිලා දත් වැටිලා හකු ඇතුළට ගිහිල්ලා කොණ්ඩේ ඉදිලා බිම හා බිම වැටලා ඉන්න ආකාරය පෙවුණා. තප්පර 1ක් 2ක් 4 කාලයකදී රූප 10ක් 12ක් විතර රූප සංඥා ආකාරයෙන් ඊටා ඉක්මනට පෙනී ගියා. එවිට මටත් මෙහෙමමයි, ඉස්සරත් මෙහෙමයි, ඉදිරියටත් මෙහෙමයි යනුවෙන් නිකම්ම හිතට ආවා. එතකොටම රූපේ වෙනස් වීම නැතිව ගියා. දිස්සෙන පතේ හිස් වුණා. මාව උඩට හැදෙන්නා වාගේ වෙලා හිස් බවක් දැස් වුණා. එතෙන් පටන් දියගිලුණක් මෙන් පාවි පාවි ඉන්නක් මෙන් දැනුණා. මෙනෙහි කරන්න දෙයක් නැති වුණා. ඉන්පසු පරයන්කේ පටන් ගත්තේ මේ හිස් බව හිස් බවෙන්. ටික වේලාවකින් ශරීරයේ කකුල් හරියේ වේදනාවක් ඇති වුණ නිසා එය බැලුවා. ভাইබ්‍රේෂන් ඊට වේගවත්ව දැනුණා. තදවීම වේදනාවල් ගලා යෑම හැම හැම එකට වේගවත් ভাইබ්‍රේෂන්ස් වලින් බොඳ වුණා. මේ ආකාරයෙන් බලා ඉඳීමෙන් පරයන්කේ ඉවර කළා. මට සාමාන්‍යයෙන් ඉන්න වෙලාවටත් සක්මනේදීත් හැම තැනම මේ ভাইබ්‍රේෂන්ස් දැනෙනවා. නමුත් මෙහි වේගය ඊට වැඩි. පෑ දෙකක් විතර පරයන්කේ ඉඳලා තියෙනවා. ගෞණීය ස්වාමින් වහන්සේ එක දිස්ව රූප සංඥා ගැන අදහස් දැනගන්න කැමතියි. අනුකම්පා කරන්න. දෙක දෙවන වාර දෙවන වාර හිස් බව නැතිව ගියේ ධාතු මෙනෙහි කරන්න පටන්ගත් නිසාද ඒ කළ දේ හරිද වැරදිද කියා දැනගන්න කැමතියි ඔබ වහන්සේගේ පාද නැමෙද নমස්කාරය කිරීමට අවසරයි ඒක ඇත්තටම තමන්ම සම්කරණවන රූප සංඥා කියලා රූප සංඥා ගැන කේන්දර බලන්න අනාගත වාක්‍ය කියන්න හීන විග්‍රහ කරන්න හදනවයි කියලා කියන්නේ මේ මිරිඟුවක් අර්ථකථනය දෙන්න හදනවා වගේ. ඒ නිසා රූප සංඥා රූප සංඥා කියන මට්ටම විතරයි. ඒව පිළිබඳව අදහස් විමසන්න ඕ කියලා අවසන්ඩ හදනවා කියලා කියන්නේ මේ සංඥා ස්ථිර කරගන්න හදන අන අසාර්ථක ප්‍රයත්නයක්. සංඥා කියන්නේ ස්ථිරත්වයක් කරන්න බෑ කියන එක. ඒක පිළිබඳව කාටවත් අදහස් කරන්නත් බෑ. Tamanna අදහසක් කාටවත් බෑ. ඒ නිසා ඒවා ඒ වගේ තියෙන මේ සන්තති ගතිය පෙන්වන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේවා මේ වමාර කණ්ඩ යන්න එපා. එනේන දෙයට මුණ දෙකන යන ගතියට යනව වෙනුවට පරණ අදාරපු දේවල් ආය අරගෙන සාකච්ඡා කරනවා කියලා කියන්නේ වමාරගෑමක් වගේ දෙයක්. ඒක මේ චින්තාමය ඥානයේ ස්වභාවයක්. ඒක තියෙන තාක්කල් ප්‍රත්‍යක්ෂයට ඉදිරිපත් වෙන්න බෑ. ඒ නිසා චින්තාමය ඥානය එනකොට ඒක පැත්තක තියලා ප්‍රත්‍යක්ෂයට මුල් තැන දීගෙන කරගෙන යන එකයි කරන්න තියෙන්නේ මේ වගේ මේ මුළු රචනයම අහගෙන ඉන්නකොට තේරෙන්නේ මේ භාවනාව ගැම්ම ගන්න හදන වෙලාවේදී යෝගාවචරය අනුග්‍රහ කිරීම වෙනුවට කළ යුත්තේ යමක් නොකර බලනින් එක ඒ වෙනුවට ධාතු මනස්කාර වශයෙන් බලන්න ගියොත් හෝ මේක ලියලා නැති වුණාට අනිච්චන් දුක්ඛං අනත් වශයෙන් බලන්න ගියොත් හෝ මෙනෙහි කරන්න ගියොත් හෝ ඒ භාවනාවේ අර අන මේ નિરાයාසයෙන් වෙන දියුණුව බාධා වෙනවා නිසා මොනම විදියකින්වත් චේතනා අදිෂ්ඨාන අබිනිවේෂ ප්‍රාර්ථනා මොකක්වත්ම නැතුව යන තරමට භාවනා හොඳයි. මොනම චේතනාවක්වත් මොනම සංස්කරණයක්වත් අදිෂ්ඨානයක්වත් අබිනිවේෂයක්වත් කියලා කියන්නේ ඇහැට ගුණක් වටනවා වගේ භාවනාවේදී. ඉතින් ඒ නිසා යුවා නොකර භාවනාවට නිසින්ින්දට යන්න දෙන්න ඉඳ ගන්නකොටම හිතා ගන්න. එහෙම නැත්නම් හැම එකම ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න හිතන ගතියක් එනවා. ඒක යෝගාවචර ජීවිතයේදී එන්න නම් ඉඩ තියෙනවා ඕන කෙනෙකුට අනුග්‍රහ කටයුත්තක් නෙවෙයි. භාවනාව දැන් ගැම්ම ගන්න හදනවනම් එහෙම යන්න දුන්නොත් ඔයිටදී ලොකු ත්වරණයක් ලොකු ජවයක් ගන්න ඉඩ තියෙනවා. මේ මේ සඳහන් කරලා තියෙන කරුණ නිසා ඒක පොඩ්ඩක් බාධා වෙලා තියෙනවා. හැබැයි ලොකු හානියක් නැහැ. ඉස්සරහදී ඔය විදිහට නැවත සලකා බැලීම් කරන්නත් එපා. අදිෂ්ඨාන අබිනිවේෂණ චේතනා ඇති කරන්නෙත් නැතුව භාවනා දිකට යන්න දෙන්න කියන එකයි කියන්නේ. හොඳයි අපිට තව විනාඩි 10ක විතර වගේ කාලයක් තියෙනවා. ලිඛිත ප්‍රශ්න වල නිමාව වෙන් කරගත්ත පැයේ තව විනාඩි 10ක් විතර ඉතුරු තියෙනවා. කාට හරි වෙන අවස්ථාවක් වැටිට මතු කළ යුතුමක් තියෙනවා ඉදිරිපත් කරන්න කියලා අපි කරුණාවෙන් ආදර ආරාධනා කරමු. එහෙම නැත්නම් අපි මේ කාලය සක්මන් භාවනා සඳහා ගණ්ඩාය බලාපොරොත්තු වෙනවා. ගරු ස්වාමින් වහන්සේ ආ කාරණා දෙකක් සම්බන්ධයෙන් ප්‍රශ්න නගන්නේ පළවෙනි එක පැය පහක් පමණ සිදුවෙන ඒ ගැඹුරු නිින්ද අපි නිදා ගන්නකොට සිදුවෙන හීන දකින නිින්ද නෙවෙයි ගැඹුරු නිින්ද මුකුත් නොදන්නේ නොදැන නිකන් මලක් මෙන් ඇතිවන නිින්ද හා භාවනා කිරීමේදී සමහර විට ඇතිවෙන ඔය නිින්ද ගියා වගේ මුකුත් නොදැනෙන తත්වය ඒ දෙකේදීම අපේ විඥාණයට මොකද්ද සිදුවෙන්නේ කියන එකයි මට දැනගන්න අවශ්‍ය. විඥානේ කොතනින්ද පැන නගින්නේ කියන එක. ඒකයි මට දැනගන්න අවශ්‍ය. ඔබ වහන්සේගේ විවේකයේ වැඩිවර්ධනය වේවා. එතකොට මේක තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ මේ ප්‍රශ්නේ මතුවෙන්නේ කොයි වගේ වෙලාවකද? හිතලුවක් විතරමද මේ ප්‍රශ්නේ නැත්තම් භාවනා ජීවිතයට හරස් වෙන අතුරු මේව නැත්තම් බාධා කරන හිරියර කරන්නේ කොතනදීද සම්බන්ධ වෙන්නේ කියන එක මොකද්ද මේ මේ ප්‍රශ්නේ මතුවෙන්නේ මොන කොනෙන්ද කියලා මම අහන්නේ මේ දේ ගැන මම සෑහෙන කාලයක් තිස්සේ බලාගෙන හිටියා මට මේක මෙතෙන්දී දැන් ඕනම වෙලාවක අපිට සතිය පිටවන්න බැරි අවස්ථා දෙකක් ඒ හින්දා මට මේක දැනගන්න විදිහක් නැහැ ඒ කියන්නේ මේ භාවනා කරන ඉන්නකොට නිින්ද ගිහිල්ලා අත්දැකීම තියෙනවා තමයි ඔව් ගොඩක් ඉස්සෙල්ලා තියෙනවා එතකොට නිින්දෙදිත් මේ සිදුවෙන දේවල් මොකද්ද කියලා නින්දට යන්න ඉස්සලයි පස්සේයි පරිේෂණ කරලා තියෙනවා. තියෙනවා. ඉතින් මේ දෙකේදී මේ පරිේෂණ නිසා නැත්නම් මේ භාවනාවේදී විස්තර කතා කරගන්න බැරි මතකයක් නැත්නම් තැනකටත් යනවා නින්දෙදිත් මතක් අතීත මතක් කරන්න බැරි මතක නැත්නම් තැනකට යනවා. මේක පිළිබඳ මේ අවදි භාවයේ නිසා මේකෙන් යුක්තව භාවනා යෝගාවචරක විතර ගත කරනකොට Tamande එnde end end end ප්‍රශ්නේ විසඳන පැත්තට යනවා වගේ තේරෙන්නේ නැත්නම් අවුලෙන් අවුලට යනවා වගේ තේරෙන්නේ. ප්‍රශ්නය මට ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ දැන් විඥානය මම දන්නවා රහතන් වහන්සේ විඥානය අනිදස්සන විඥානය කියලා අහලා තිනවා. එයා කරෙන් අහලා තිනවා. නමුත් මේ මේ වෙලාවේ විඥානයේ මොකද වෙන්නේ කියන එක හුදු හුදු මූලධර්ම ප්‍රශ්නයක් තමයි මේක. වෙන මොනක් නෙවෙයි. මට සතිය පිටවන්න බැරිද මට යමක් දැනගන්න භාවනා කරන්න බැරි තැනක් හිටියට මම මේක දකින්නේ. එතකොට විඥානය කියලා මොකද්ද නිර්වචනය කරන්න හදන්නේ? දැන් ඇහැට විඥානය ඇහැට ගියාම ඇහෙන් යමක් දැනගන්නවා කනට ගියොත් කනෙන් යමක් දැනගන්නවා ඒ ආයතනයට පයින් එක තමයි මම විඥානය කියලා දැනගන්නේ. ආයතනයට ආයතින් ආයතනයට මාරු වෙන්නේ නැත්තම් චක්ක ආයතනේ චක්කු විඥානය පහළ වෙනවා සෝත ආයතනෙන් චෝත විඥානේ පහළ වෙනවා යන දවසින් එකම විඥානේ ආයතන 6ට පයින්නවා කියන එක ඒක තමයි විඥානේ කාර්ය හැටියටත් විඥානේ හැටියට හඳුනාගෙන තියෙනවා. ඉතින් එතකොට මේ වෙලාවේදී විඥානේ අවබෝධ කරගන්න මේ නිින්ද ගියාම හෝ සතිය භාවනා කරනකොට මතකේ නැති වෙච්ච වෙලාවේදී විඥානයයි අනික් වෙලාවේ විඥානය අතර දැනට තියෙන අත්දැකීම මොකද්ද වෙනසක් දකින්නේ? දැන් ඉදිරියදා ජීවිතේ අපි රූප බලනවා, තත් දහනවා කියන එක විඥානයක් තියෙනවා. අර වෙලාවේදී සම්බන්ධයක් තියෙනවනේ මැරලා නිින්ද යන ඉස්සලයි පස්සේ ඉන්න මිනිස්සයා අතර මොකක්ද කනෙක්ෂන් එකක් තියෙනවනේ සතිය සතිය ඉන්නකොටම මොනවාක්වත් අල්ලගන්න බැරි තැනකට මතුවෙනවා මේ දෙකේ අත්දැකීම් වශයෙන් කියනවනම් මොකද්ද කියන්න තියෙන්නේ මේ ඉදින්දා කාර්ය බහුල විඥානය සහ මේ කාර්ය රහිත විඥානය අතර මොන වගේ අත්දැකීමක්ද තියෙන්නේ ඔව් ඒ ඒ දෙකේම ඊටාම සුවයලවන සුළු තත්ත්වයක් තියෙනවා ඒ කියන්නේ ඒ සිද්ධි වලින් පස්සේ ඒ කියන්නේ විවේක වුණා කියන එක පිළිබඳ නම් හොඳ හැඟීමක් තියෙනවා. ඒ අවස්ථාවේ කිසියම් දෙයක් දැනගන්න බැරි එකයි මගේ. ඒ අවස්ථාවේ ඒ කියන්නේ නිින්ද ගිය පැය පහකට නිින්ද ගියා නම් ඒ පැය පහේදී කිසිම දෙයක් මතක නැතිවීම නිසා ඒක තමයි මම මගේ මේක දැන්. ඉතින් මතක නැති නිසා තමයි අපිට සහැල්ලුවක් ලැබෙන්නේ. ඉතින් ඒ ටික ඒ ටිකෙන් එහාට වෙන මොකක්ද ඉල්ලන්නේ? දැන් මේ වය දන්නවනම් මේ ටික දන්නවනම් විඥානයේ වැඩ කරන තාක්කල් ඒක මේ ඝර්ෂණයක් තියෙනවා, කැවිලි තැවිලි තියෙනවා. වදේම තමයි. විඥානයේ පෙන්ෂන් හරිනවා කියන්නකෝ. විඥානයේ ක්‍රියාවක් නැතුව එයා කාර්යභාරයක් නියම නැති ඇමතිවරයෙක් වශයෙන් කැබිනට් එකක් දීලා පැත්ත කර කරනවා. පැත්ත කරුවා මතකයක් හිටින්නේ නැහැ. මතකෙට හිටියේ නැත්නම් සැහැල්ලුවක්. නමුත් දැන් ඒක ප්‍රශ්නයක් කරගන්න. එතනේ ප්‍රශ්නේ තියෙන්නේ. මතකෙ තියෙනවනම් කරදරයක්. මතකෙ තියෙනවනම් ආතතියක්. මතකෙ තියෙනවනම් ඕනම දෙයක් මතක තියෙනවනම් ඒක අසහනයක්. ඒක දැවිලි තැවිලි. බුද්ධ ඥානසේ කියලා තියෙනවා සංඥා විරත්තසන සම්ති ගන්තා. සංඥාවක් තියෙනවා නම් ගැටයක්. සංඥාවක් නැත්නම් ප්‍රශ්නයක් නැහැ. දැන් සංඥා නැති එක ප්‍රශ්නයක් කරගන්න. මං අහන්නේ කොතනද මේක ප්‍රශ්නයක් වෙන්නේ කියලා කොහොමද මෙතන මොකක් නිසා දැන් එන්නේ එන්නේ එහෙම දෙයක් නැත්තන ඉඳලා නැගිටිට පස්සේ විවේකයක් දැනෙන. ඒක වැඩි කරන්නේ කොහොමද කියලා අහුවනම් ප්‍රශ්නේ සාධාරණීය ප්‍රශ්නයක්. ඒකේ ප්‍රායෝගික ප්‍රශ්නයක්. දැන් මේකෙදි මේ තමයි මේ ක්‍රමයක් අල්ලගෙන තියෙනවා ප්‍රතිපදාවක යනවා යනකොට තමයි තේරෙනවා නින්දදී හෝ භාවනාදී මොනවාක් නොතේරෙන වෙලාවෙන් පස්සේ මට සාන්තියක් තියෙනවා. මේක ප්‍රශ්නයකට වෙන්නේ කොහොමද කියන එකයි මට දැනගන්න ඕන ප්‍රශ්න. දැන් ඒක මූලධර්මයක් අනුවයි මේ ප්‍රශ්න නගන්නේ ස්වාමීන් වහන්සේ වෙන ප්‍රශ්නයක් නෑ. දැන් විඥාන නිරෝධය කියලා වචනයක් අහලා තියෙනවා. විඥානේ විඥාන නිරෝධය කියලා වචනයක් අහලා තියෙනවා. එතකොට විඥානය කොයි වෙලාවකත් නවතින්නේ නැති දෙයක් කියලා දැනගෙන තියෙනවා. එතකොට මෙතනදී විඥානය නැවතුනේ නැත්නම් මැරිලා නැති හින්දා නවතින විදියකුත් නැහනේ. නැවතුනේ නැත්තම් මොකද්ද විඥානය කර කර හිටියේ කියන එක තමයි මට දැනගන්න අවශ්‍ය. දැන් ඔය ප්‍රශ්නේ අහන්නේ කවුරු කියලා දීතානේ? විඥානය තමයි. කියයිද උත්තරේ? හොරාගේ අම්මෙන් පේන ඇහුවොත් හොරාගේ මගේ පුතා හොරකම් කරුවේ කියලා කියයිද? ඔබ වහන්සේ අහන්නේ ඒක තමයි. ඒක තමයි මට කණ්ණාඩි අල්ල පෙන්නන්න ඕනේ. මේ කවුද මේ ප්‍රශ්නේ නගන්නේ? ඒ මනුස්සයාට ඇත්තටම හෙලි කරවීමක් ඕන කරන කෙනෙක්ද මේ කතා කරන්නේ? මුළු සංසාරෙම ගැටයක් ගන්න මායාකාරයේගේ අවංකව මට මේකට උත්තරයක් දෙන්න කියලා කියන්න අපි කොච්චර තුච්ච වෙන්න ඕනද කියලා තේරෙනවා. ඒක මායාකාරයක්. ඌට අවංකකම් තිබුවොත් ජොබ් එක කරන්න බෑ. ඌට කිව්වොත් එහෙම අවංකව මට මේකට උත්තර දෙන්න කියලා අහන අපිනේ තුච්ච අහන අපිනේ නිහින ඌට සල්ලි කියලා තියෙන මැජික් කරන්න තමයි. ඉතින් කවුද මේ ප්‍රශ්නේ නගන්නේ? ඉතින් එහෙම මත්තමක තියෙද්දී උත්තරයක් එයි කියලා බලවෘත් වෙන්න පුළුවන්. තාර්කිකයිද ප්‍රශ්නේ මං කියන්නේ. ඒ නිසා මතක තියාගන්න මේක තමයි ප්‍රපංච කරනවා කියන්නේ. මේකට තමයි කියන්නේ වාග් බහුල්ලේ කියලා අල්ලන්න තියෙන එක කරන්නේ නැතුව අපි මේ තර්කයෙන් විසඳන්න හදනවා වාදයෙන් විසඳන්න හදනවා ගැටලා විසඳන්න හදනවා ඒක ඉතින් කොහොමඩක් ජකට මල්ලට ගුල්ල ගැවුවා නම් හාල් මල්ල නොබල විසිකර කියලා තියෙනවා භාවනා කරනකොට තමයි තේරෙනවා නම් මතකයක් නැත්තම් එතන ගැටුවක් නැහැ. මතකයක් නැත්තම් එතන ආතතියක් නැහැ. මතකයක් නැත්තම් එතන පීඩනයක් නැහැ. ඉතින් අපි මේ මතකයේනේ පූදලිය කියලා රකින්න හදන්නේ. මතක ශක්තිය වැඩි කරන්න විචිත්‍ර මතකයක් තියාගෙන ඉන්න ෆොටෝ ගහගෙන සද්ද හදාගෙන මේ ඉන්න ලෝකය කියලා කියන්නේ අපි පොහොර දාන හරියක් පොහොර දාන්නේ අසහනෙටමයි. පොහොර දාන හරියක් පොහොර දාන්නේ මේ ආතතියටමයි දැවිලි තැලියොටම ඒකල ඒකේ කටුගේ වගේ මුළුගේ හදාගෙන කියනවා මේක ඇතුලේ ඉන්නකොට හරි හිත කරදර කියලා. වතුර ටිකක් කරගෙන කියනවා මේ වතුරේ හරියට තෙත ගතිය තියෙනවානේ පොඩ්ඩක් මේ තෙත ගතිය නැති වතුර ටිකක්. එනිසා මේ ප්‍රශ්න අහන එක කවුද කියලා පොඩ්ඩක් බලන්න. ඌට සත්‍ය ඇත්තටම ඕනේද කියලා බලන්න සත්‍යයට ඇති ඕන කරන කෙනෙක් ප්‍රශ්න ඇවිල්ලා නෙවෙයි කරන්නේ ඇති දෙයක් බලන එකයි. විසඳන් මම මේ ප්‍රශ්න තනනවා කියන එක මන්දෝත්සාහය කරන කතා කරනවා නෙවෙයි. නමුත් මේකට මූණ කණ්ණාඩියට මූණ ඇල්ලුවේ නැත්නම් මේ ප්‍රශ්නට කවදාකවත් උත්තර හම්බෙන්නේ නැහැ. මේවා උත්තර අහලා ප්‍රශ්න කරලා විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි. අපිට පාරක් හම්බෙලා තියෙනවා මතකයේ තියෙන හැම එකක්ම කරදරයක්. ඒක නිසා අපිට මතක නැති තැනට යන්න පාරක් තියෙනවා දැන්. ඉතින් ඒක නිසා අර මූල ධර්මයේ සත්‍ය නම් අපිට කරන්න තියෙන්නේ මේක බෞද්ධීගත කරන එකනේ. ඒ මතකේ නැති අවස්ථාව බහුලීගත කරනවා. එකක් තනිකර අසතිය නින්ද අනිත් එක සතිය. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන්නේ ඒ නින්දට ගිහිලා තියෙන බුදියනවට වැඩිය බුදු වෙන්න බලන්නේ කියලා. මතකේ නැත්ැනකට යන්න පුළුවන්. එතකොට එයා කාර්යභාරයක් නැති අමිති කරේ බාටපත් කළා. එයාට කැබිනට් එකක් දීලා වැත්තකට කරලා තියෙනවා. මිනිහා ඉන්නවා. වැඩක් නැහැ. මම කියන්නේ නඩු නැති උසාවියක ශ්‍රේෂ්ඨාධිකර ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරකගේ தත්ත්වය මොකක්ද? ලෙඩු නැති ස්පිරිතාලයක ස්පෙෂලිස්ට් කෙනෙක්ගේ தත්ත්වය මොකක්ද? ළමයි නැති පන්තියක ගුරුවරයාගේ ප්‍රධාන ගුරුවරයාගේ තියෙ වැඩේ මොකක්ද? ඌට නම්බුවක් එන්න ගොඩක් මෝඩයෝ ඉන්න eBay. දොස්තර ලොගරක් ලොකු වෙන්න ගොඩක් ලෙඩු ඉන්න eBay. නඩුකාරට හෙන ගාණක් නම්බුනාම ලබන්න නඩු ගොඩක් තියෙන්න eBay. ඒ නිසා නඩු ඇති කරන තාක් ඇති කරන්නේ නඩුකාරයෝ තමයි අද ලෝකේ. ලෙඩ ඇති කරන තාක් ඇති කරන්නේ වෛද්‍ය තමයි අද ලෝකේ. ශිෂ්‍යය ඇති කරන තාක් ඇති කරන්නේ මේ ගුරුවරයා තමයි අද ලෝකේ. මොකද ඒගොල්ලන්ට ඕනකට මේක වවාගෙන කනකොට අපි හිතනවා ගුරුවරයා ගාව ඇති ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නට උත්තර කියලා. කැළම නැත. දොස්තරලා ගාව ඇති ලොඩ්ඩුට උත්තර කියලා. ඇත්තෙම නෑ හැම ලෙඩෙක්ම හැම වේදෙක්ම මැරෙනවා. විනිශ්චයකාරයෝ ගාව ඇති නඩුවට උත්තර කියනවා හැම විනිශ්චයකාරයෙක්ම බොරුකාරයෙක්. ඒ නිසා මේ නරක පෙරකතුරට සල්ලි ගෙවලා තියෙන්නේ. අපි ළඟ තියෙන උත්තරේ විතරයි තියෙන්නේ. අපි දන්නවා යම් වෙලාවක භාවනා කරනකොට තැනකට එනවා සංඥා නැති. හැබැයි සංඥා නැති වලට සංඥාවක් තියෙනවා. නැත්තම් දන්නේ නැහැ. ආ නෝතන් තමයි උත්තරේ තියෙන්නේ. ඒක විඥාණයට හේතු කරන්න යන්න එපා. එතකොට විඥාණය අමතර ටැක්ස් කරනවා. ඒක විඥානයේ ප්‍රශ්නයක් නෙවෙයි. අපි යම් තැනක එහෙම දැකලා තිබුණා නම් ඒක දිනුන පවන වීමට කුමක්ද කරන්න ඕනේ මේක ඉස්සලා අදාහ ගන්න එපා මේක හරිද කියලා ඒකනේ බුදුරජාණන්සේ කියන්නේ න සංඤ සංඤී නෝපි අසංඤී න විභූත සංඤී න නෝපි අසංඤී එවං සමේතස විභූති සංඥා විභූති රූපං සංඥානි දානානි පపంచ සංකා අන්න ඉතින් ගිහිල්ලා තියෙනවා නම් ඒක අපිට තියෙන ලක්ෂ වාරයක් බලලා ඒකෙන් පස්සේ හම්බෙන සාන්තිය අපිට සම්ම්‍ය සාන්දෘෂ්ටිකයිනේ මේකට යන පාරත් මම්මනේ කරගෙන තියෙන්නේ. දැන් ඒක දිනු කරන එක මිසක්කා අපිට විඥානේ හරහා හෝ අනිදස්සනේ හරහා හෝ Nirodhe හරහා උත්තර හොයන්න ගියොත් අපි ආය වචන වල පැටලෙනවා. ආය සංඥා වල පැටලෙනවා. වචන කියන්නේ සංඥා. මෙතන හම්බෙලා තියෙන උත්තරයක් ඒ නිසා අපිට කරන්න තියෙන්නේ අපි අර දන්න ප්‍රායෝගික එක බහුලීගත කිරීම තමයි උත්තර දෙන්න තියෙන්නේ. නැත්නම් උත්තර වලින් ප්‍රශ්න අහලා උත්තර බෙදන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි මේ. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අර හිතලා කරන හිතන් දෙපා කියලා හිතලා භාවනාවක් කරනවා කියනකොට දැනට කාලයක් තිස්සේ මගේ හුස්ම රැල්ලත් එක්කම පවතින දෙයක්කට හැම වෙලෙම මේ නාසිකාග්‍රේ කොයි මොහොතෙත් හැම වෙලේකම මේ නිමිත්ත තියෙනවා අර හුස්ම රැල්ලම දැනි දැනි පවතිනවා ස්වාමීන් වහන්සේ භාවනාවට ඉඳගත්තත් ඒක සංසුන් වෙලා ඉවරලා ආපහු ඒක වැඩි වෙලා ඒ එතනම තමයි තියෙන්නේ. ඔබ වහන්සේ ඊයේ කිව්වා තව කෙනෙක්ට අර ඒක ඒක හිතන්නේ නැතුව කය දිහාට මම දැන් මෙතන ඉන්නවා කියලා බලන්න කියලා. ස්වාමීන් වහන්සේ එහෙම හිතුවත් ඒක මට ගන්නම බෑ. මං සෑහෙන කාලයක් තිස්සේ ස්වාමීන් වහන්සේ මේ හුස්ම රැල්ල වෙනස්කම්මයි දකින්නේ. ඒ වෙනස්කම් දැකලා පැයකමාර දෙක ඊටත් වැඩි ඉඳලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඉන්න අතරේ ඊට පස්සේ ශරීරය තුලට ඇතුලට ඇතුලට නිකන් ඔපරේෂන් එකක් කරනවා වගේ ඇතුළට ඇතුළට ඇතුළට කිදා බැසීමකුත් තියෙනවා ස්වාමීන් වහන්සේ සමහරක් අවස්ථාවල ඇටකටු මුළු ඇටකටුමද මේ මස්ද හැමද කොම වලින් වේදනාවක් පැන නැගීගෙන නැගීගෙනත් එනවා ඒ ඒව සමහරක් අවස්ථවල ගියාට සමහරක් අවස්ථවල දැක්කට ආය සමහරක් අවස්ථවල හැම වෙලෙම තියෙන මේ නාසිකාග්‍රේ සංසිඳිදපු හුස්ම රැල්ල ආපහු කෙටියට මුලක් මැදක් අක සමහරකට මුල මැදාග දකින්නවා ඒකම මේ හොඳටම ඒකම ප්‍රකට පේනවා. ඊට පස්සේ මට ඊයේ හිතුණා ස්වාමීන් වහන්සේ උඩ ඉස්සෙල්ලත් මම පරියන්කෙන් නැගිනකොට කල්පනා කරනවා මට ඕන විදිහට පවත්වන්න බෑනේ කියන සිතුවිල්ල. ඊයේ මට නිකමට අර ඇත්තටම දැන් ඔබ වහන්සේ දැන් කියපු නිසා මට හිතුණා අර සිතට පැන නැගුණා මේ මේක මේ මේ වෙනස් වෙනවා මේ දුකයි ඇත්තටම කායිකවත් මානසිකවත් හරියට දුක් විඳිනවා මේකෙන් ස්වාමීන් වහන්සේ පරියන්කෙත් දෙනා එළිය දුක් මේ පරයන්කෙන් නැගිට්ටහම තියෙනවා මේකම. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මට ඊයේ වෙලේ ඉඳන් අනිත්‍යයි දුකයි මට ඕන විදිහට පවත්වා ගන්න බෑනේ කියන වෙනස් වීම දැකලා තියෙනවා. දුකක් මට මනසටත් දුකක් නොසන්සුන්තාවයකුත් තියෙනවා. සමහරකට තරහක් එනවා. සමහර සැකයක් උපදිනවා ඊයේ ඊට පස්සේ එහෙම අනිත්‍ය දුකයි අනාත්මයි කියලා නිකම්ම භාවනා තුළින්ම හිටනකොට ස්වාමීන් වහන්සේ කෙලින්ම හුස්ම රැල්ල ඇතුළට ඇතුළට ගිහිලා පපුවේ යම්කිසි ස්ථානයකට ඔක ඉතිස්සලා දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේ එතනට ඇවිල්ලා එතන හෘද ස්පන්දනය වෙනවා ඒ කියන්නේ එතන ස්පන්දනය වෙනවා කම්පන වෙනවා වගේ දැනිලා එතනින් සංසිඳිලා ආයෙත් සිවුම් වෙච්ච එක අය ගොරෝසු වෙනවා ඒක දැනි දැනි ඊට පස්සේ මං නැගිට්ටා මට හිතුණා එතනින් එහාට ඊට පස්සේ අද ගින්ද ගන්නකොට ස්වාමීන් වහන්සේ මේ නිශ්චලතාවයකින් පස්සේ ස්වාමීන් වහන්සේ මේ ටිකක් වෙලා ගිහලා ආයෙ හුස්ම රැල්ල අර පපුවේ ඊයේ එතන ඒ උඩ ඉස්සලා ස්වාමීන් වහන්සේ මම ඔය දැකලා එතන තියෙන තැනින්ම අද පටන් ගත්තේ නැත්තම් හරි අමාරුයි ස්වාමීන් වහන්සේ මේ නාසිකාවෙම තමයි පේන්නේ මොන හේතුවකටවත් ඒක ගන්න බෑ ධර්ම දේශනා කියනකොටත් මේ හුස්ම රැල්ලමයි පේන්නේ ගාතාවක් කියලා පන්සිල් වැඳලා ඇවිදිනකොටද කොයි වෙලේත් මෙතන පවත්වන හුස්ම රැල්ල අයින් වෙන්නේම නැහැ ස්වාමීන් වහන්සේ ඉතින් ඔබ වහන්සේ ඊයේ කිව්ව අර අනිත් එක්කනට කිව්ව විදිහට බැලුවා එහෙත් හරියන්නේ නැහැ ඊයේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියනකොට මට හරි සහනයක් ආවා මේ මං හිතලත් නෙමෙයි කිව්වේ ස්වාමීන් මේ අවුරුදු 3ක් විතර කාලයක් තිස්සේ මේකමයි තියෙන්නේ. මීට ගොඩ ප්‍රථම ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේ ළඟට එන්න ඉස්සෙල්ලා මේ ඔය මේ මේ papu එක තැනකට යොමු වෙන තැනක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එතන කියපුවාම කෙනෙක් කිව්වා ස්වාමීන් වහන්සේ භූත බලවේගයක් තියෙන්නේ ඔක වෙන ප්‍රශ්නයක් කියලා. එතකොට මම පොඩක් හිත තැළුණා මගේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අනිත් එක මට ඒක නාසි මට හොඳට පේනවා ස්වාමීන් වහන්සේ බඩෙන් හුස්ම පටන්ගෙන පැවතිලා නාසිකාග්‍රයෙන් එළියට යනවා ඒක ඒක පේන ගමන් නාසිකාග්‍ර දෙකම එකට පේනවා සමහරක් වෙලාට ඇඟේ විතරක් ගන්න අරගෙන අර ත්‍රිකෝණයක් වගේ මේ මේ අර පිරමීඩයක් වගේ අරගෙන එළියට දාන ඒ ආකාර ගොඩාක් දකිනවා අය මේ නාසිකාග්‍රේ වේගෙන් දෙන හුස්ම රැල්ල කැරකි කැරකි කැරකි යනවා ඇඟ ඇතුළට කැරකි කැරකි යන දැකලා දැකලා දෙනවා ස්වාමීන් වහන්සේ කොහොමරි මම ගොඩාක් පැටලිත් තෝගේක ඉඳලා ඊයේ මට මේ ඒක ඒ පර්යංකේදී සිතට නිදහස්තාවයක් දැනෙලා සංසුන් වෙලා සහනයක් ආවා. දැන් අද උදෑසනේ ආපහු අර හිතන්න එපා කීප එකෙන් අයත් ප්‍රශ්නයක් පැන නගුණා ස්වාමීන් වහන්සේ. එතකොට අද කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මට සක්මනේදී හුඟක් වෙලාවට දකින්නේ ඉස්සර නම් අර කතා ඉවර වෙන්නේ කිසියම් පටලවිලක් වෙන්නේ නැහැ. ඕකට තමයි දුක්ඛ සත්‍ය කියලා කියන බාර ගන්න ඉච්චරයි. ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේදී දැන් දැන් ආපහු ඉස්සෙල්ලාම ඔය පොදියට ඔය පොදිය තමයි දුක කියන්නේ. ඕක වළක්වන්න බෑ. මෙනේ කරත් ඕක තියෙනවා, නැති වුණත් තියෙනවා. ඕක තැම්පත් වෙනවා, ඇවිස්සෙනවා. ඕක අපේ නීතිරනේ වැඩ කරන්නේ. මොකට දුක්ඛ සත්‍ය කියලා නම දාලා තියාගන්නේ. වළක්වන්න බෑනේ. එකක් වළක්ක දැයි මැරෙන්න පුළුවන්. එත්තකම්ම මෙයත් එක්ක ඉන්න තාක්කල් මත ධ්‍යාන කෙලෙස් නැහැ. මේකෙන් පිට ගිය කම මේක වළක්වන්න කොහේ ගියත් ඔය ටෙඩිය කෙලෙස්. ඔකට තමයි කියන්නේ දුක්ඛ සත්‍ය පෙළෙන ගතිය, තවන ගතිය නිතරම තියෙනවා. ඉතින් ඔකත් එක හැප්පෙන්න හැප්පෙන්න මේ මදිවට අලුතෙන් දුක් ඇති වෙනවා. දැන් ස්වාමීන් වහන්සේ ධාතු ලක්ෂණත් මතුවේ. ඔය මොනවා තිබ්බත් මේක අවශ්‍යම පිළිගන්නේ නැතිකම. අන්තිමට එන්නේ ස්වාමීන් වහන්සේ හුස්ම රැල්ල තමයි කොහෙන් ගියත්. ඒකට කියන්නේ පොදියමද ගන්න. දුක ආනාපාන වේවා, පප්පු වේවා, ධාතු ලක්ෂණ ඔක්කොටම කියන්නේ අඩු කරපුවා. ඔය ටික තමයි බුදුහාමර දුක්ඛ සත්‍යය කියන්නේ. ඉතින් ඒකත් එක්ක ඉන්න තාක්කල් අපි ඒකනේ යෝගාවචරකම කරන්නේ. මේකයි මනින්නේ. ඇයි මේක කිරන්නේ? ඇයි මේක කපන්නේ? ඇයි මේක මෙනෙහි කරන්නේ? ඒකේ ඉබේ මතුවෙන එකනේ. අර මං හිතපු එක එතකොට මට හිතිලා තමයි ඒ ස්ථානයක් ආවේ ස්වාමීන් වහන්සේ. කොයි එක හරි ඒකෙත් කියන්නේ එච්චරයි. මේකට තමයි අපි අඩු කරලා අඩු කරලා අඩු කරලා මේ හිතලා කරන එකක් නෙවෙයි, චේතනාවකින් නෙවෙයි, අදිෂ්ඨානිකින් නෙවෙයි, ප්‍රාර්ථනාවකින් නෙවෙයි. මෙතන තමයි ගියහම පෙන්නේ. ඉතින් මෙන් එහාට දැඟලුවොත් නිදාගත්ත බබාට නැලවිලි කවි කියන අම්මා කෙනෙක් වෙනවා. මේකට දාන දුක්ඛ සත්‍ය කියලා. නම් හිටගෙන ඉන්නකොටත් බලන්න මේකට දුක්ඛ සත්‍ය කියන එක වටිනවද? ඉඳගෙන ඉන්නකොටත් බලන්න, පරියන්ක ඉන්නකොටත් බලන්න, සක්මන ඉන්නකොටත් බලන්න. මෙයා යන්නේ නැහැ නේද? කොයි වෙලාවෙත් ඉන්නවනේ. ආ එතකොට දකින්න හිතන මේක දකින්න තමයි මම ගියේ. දැන් මේ පෙනිලා තියෙනවා. මේක ආය ලියන්න තියෙන මල්ල ඔබලා බලන්න එපා. බැලුවට කමන්නේ පරිේශන තෘෂ්ණාවේ. නමුත් බලන්න බලන්න වෙන්නේ මේ தත්වෙමුත් තව ක්‍රියාශක්ති වැඩි වෙලා දරත ගතිය එහෙම නැත්නම් දැවිලි තැවිලි වැඩි වෙනවා. මේක බාරගත්ත දවසේ දැන් කොහොමඩක් අගෙ දෙට්ට ඇවිල්ලා ඉන්න 아무ත්තනේ. බාරගත්ත දවසේ ප්‍රශ්න ඉවරයි. කාටවත් උත්තර දෙන්න බෑ මේකට. වතුරේ තෙත ගතිය නැති කරන්න බෑ. ජීවත් වෙනවා කියලා කියන්නේ ඔන්න ඔය ඝර්ෂණයට. ඔක දකින්නට තමයි අපි සින්දු අහන්නේ, නටන්නේ, කන්නේ, බොන්නේ ඔක්කොම කරන්නේ මේකෙන් පිට යන. කොහේ ගියත් ආපහු එන්නේ ඔතෙන්ටම තමයි. ඒක මේක බාර ගන්න එක තමයි බුදු දානසිකේ පළවෙනි මාර්ය සත්‍යය. දුක්ඛ සත්‍යය. ඉතින් ඒකාවට පස්සේ දිගටම ඒකත් එක්ක උරුට්ටු වෙන්න හදනකොට බුදු දානසිකේ නම් ඔබ සීමාව පන්නේ නැවයි. ඒක ස්වාමීන් වහන්සේ මම එහෙම හිතාගෙන හිටියා දැන් ඔබ වහන්සේ ආයෙත් මේ දැන් චුට්ටකට ඉස්සලා කියන්නේ අර මානසිකාරයක් වගේ කරෙන්නේ මට මානසිකාරයක් කරුවේ නෙමෙයි සයත් නිකන් හිතුණා. මානසිකාරයක් කරන්න එපා කියලා මං කියන්නේ. නෑ සයත් මට ඊයේ එතනින් එතනින් මං පැනගත්තේ මට අනේ මේක දුකක් මේක මට ඕන විදිහට පවත්වන්න බෑ කියලා එක පාට ඔලුවට ෂණයකට ආවසයි. ඒක මගේ එකක් නෙවෙයි ඒක අහම්බයක්. ඒක මගේ කරගන්න හැටි තමයි මේක ආවට පස්සේ මේකත් එක නඩු කියන්න යන්න එපා. කිරන්න මනින්න යන්න එපා. මානසිකාරයක් කරන්න එපා. මෙනේ කරන්න එපා. මොකද gedit අපුවා අමුත්තනේ. දිහා බලන ඉන්න ඕනේ නම් කියන්නේ මේකට තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ස්වාමීන් වහන්සේ මට මට වෙච්ච දේ මං කියන්නේ මට මේ මානසිකාරේ වෙච්ච ගමන් තමයි ස්වාමීන් වහන්සේ අර තනසීමක් දැවුනේ. ඒකම තමයි මම මේ කියන්නේ මානසිකාරේ වෙච්ච දේ මේකට දුක්ඛ සත්‍ය කියලා බාර ගන්න. මෙනෙහි කරනවා නෙවෙයි. මේක තමයි දුක නාය බැලුවත් පෙළෙනවා. පපුවේ බලනවත් පෙළෙනවා. කොහෙ බැලුවත් මේ පීරි ගාන ගතිය තමයි ඊගාවාත්මයක් කිල්ලුවත් ඒත් ඔච්චරයි හම්බ වෙන්නේ. පිරිමි ආත්මයක් කිල්ලෝනම් ඒත් ඔච්චරයි හම්බෙන්නේ. පැවිදි වුණා නම් ඒත් ඔච්චරයි හම්බෙන්නේ. මෛත්‍රී බුදුහාමුදුරුවවත් ඔච්චරමයි හම්බෙන්නේ. මොනව පතන්නද? මොනව ඉල්ලන්නද? මේ හම්බෙච්ච එකත් එක්ක ගැටෙනවනම් අපිට පැතුමක් තියෙනවා තාම. නිමිත්තක් තියෙනවා. පණිවිඩයක් තියෙනවා. ගත යුතු මේක නම් අවසානේ මොනව පතන්නේ? ඉවරයි පරිේශණ ඉවරයි මේක සාක්ෂාත් කරන හැම ඉඳකොට යනකොට එනකොට කනකොට බොනකොට හැම වෙලාවෙම මේක තියෙනවද කියලා බලන්න මෙයා කවදාකවත් මාව අමතක කරන කෙනෙක් නෙවෙයි මෙයත් එක්ක ඉන්න තාක්කල් හිත පිරිසුදුයි හැබැයි ඒක අනිනකොටන පරිේශණ කරන ගතියක් නෙවෙයි මේක gediya පිටින් බාර ගන්න ගතියයි තියෙන්නේ ඒක දීප තෑග්ග බාර ගන්න කියන එකයි කියන්නේ ගාක් අපිට තියෙන්නේ අපි තෑග්ග දෙනවට වැඩි වටනවා තෑග්ග බාර ගන්න එක මේක හැම කෙනාගේම දුරට තට්ටු කරන ඔක්කොමලා කියන්නේ මම නිවන් දැක්කට පස්සේ උඹ වරෙන් උඹ එන්න එපා කියලා මෙයාව අනින් කරනවා. ඉතින් මේක නම් නිවන මේකට මේක නම් අපි හොයන්නේ මේක ඉහා කරලා එහා පැත්තෙන් අත දාලා මොනවද අල්ලන්න හදන්නේ? ඒ අල්ලන හැම එකක්ම වෙහසක් බවටපත් වෙනවා. මට තාම පේනවා මූණ දිහා බලනකොට තාම විශ්වාස වෙලා නැහැ. දැන් අර කියපු වචන ටික ඉස්සතම මගේ සැකේ දුර වුණා. හරි මං කියන්නේ මොකද්ද කියපු වචනේ දැන් නෑ ඔබ වහන්සේ කිව්වන්නේ දැන් නෙමෙයි අර තව කෙනෙක්ට කිව්වනේ හරි හරි මොකද්ද වචනේ කියන්නේ? ඒක හිතන්න එපා කියලා. හිතන්න එපා. ඉතින් මං කියන්නේ දැනුත් ඒක. නෑ මට ඒ වෙලේ හිතුණා ස්වාමීනි. ඒක හරි ඒක මගේ නෙවෙයි. ඒක අහම්බයක්. දැන් කරන්න තියෙන්නේ මේක ආවට පස්සේ ආයෙ වාද කරන්න එපා, ඔප්පු කරන්න එපා, හිතන්න එපා, gediy පිටින් බාර ගන්න. ඒකේ මගේ මගේ මගේ sannivedanaya මම වචන දෙකක ගැටෙල්ලක් වෙලා නැහැ. භාවනා යන්න හැදුවට පස්සේ මේකට කරුණා කරලා පොළු දාන්න එපා. මෙනේ කරන්න එපා. මේකට යන්න දුන්නාට පස්සේ ධර්ම න්‍යායට වැඩේ වෙනවා. ඒකමයි මම නැවත නැවතත් කියන්නේ ඒකමයි. මේක එක්කෙනෙකුගේ ප්‍රශ්නයක් නෙවෙයි. ගොඩ දෙනෙකුට තියෙන මේක කියා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා වෙහෙසකර වුණාට කොතනදී හරි sannivedana කළ යුතු තත් ගෞරවණීය ස්වාමීන් වහන්සේ දැන් අර ওই ප්‍රශ්නේ ඉස්සෙල්ලා ප්‍රශ්නෙට සම්බන්ධයි මගේ මේ අදහස. දැන් භාවනා කරනකොට ආශ්වාස ප්‍රාශ්වාසයේ ඇත්තටම නැති ගන්නට ගිහිල්ලා ගෙවිලා යන්නේ. ඒ ඊට පස්සේ නිකන් ඡායාවක් ඡායාවක් නෙවෙයි නිකන් අන්ධකාර බවක්, පැහැදිලි නැති බවක් තමයි ඇහැට දැర్శණය වෙන්නේ. කියන්නේ ඇස ඇරලා නෙමෙයි. ඊට පස්සේ දැන් මම අද දවසේදී කීප වතාවක් මේ මම ඉන්නවද කියලා සෙව්වා. ඡායාවක්වත් නැහැ සංඥාවක් තියෙනවා. මෙන්න මෙතන ඇති කියලා. ඒ தত্ত্বය කලින් ප්‍රශ්නයට සමානද ස්වාමීන් වහන්සේ? මට එක උත්තරය තියෙන්නේ මේක බාර ගන්න මේක කොනහන්න යන්න එපා. මේක මනින්ද ගිරන්න යන්න එපා. මෙනේ කරන්න යන්න එපා. භාවනාවට නංවන්න යන්න එපා. මේක එහෙම්මයි. මේක බාර ගන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. හොඳයි. බාර ගන්න. මට සැකයි. මට සැකයක් තියෙනවා. බාර ගත්තොත් එන ඊට පස්සේ ආයෙ ප්‍රශ්න අහන්න දෙයක් නැහැ. කොයි වෙලාවෙත් මේ தත්ත්වේ තියෙනවා. මේක අපි හැම වෙලාවෙම මේක තවදුරටත් කිරණ්ඩ මනින්ද කපන්න විශ්ලේෂණය කරන දේ කියන ප්‍රත්‍යක්ෂේ බාර ගන්න නැතුව විචින්තාමේ ඥාන ඉස්සරවෙන්න හදනවා. ප්‍රත්‍යක්ෂෙ මෙච්චර ලස්සන මේක දෙවේලේ ඉරියව් වලින් තොරව කාලයෙන් තොරව ස්ථානයෙන් තොරව පෙන්නද්දී මේ තර්කමාන මනස ගිහිල්ලා මේක කිරන්න මනින්න නන් කරන්න මට්ටම් දෙන්න හදනවා. ඉතින් ඒ නිසා අරකට කෙනහිල්ලක් සිද්ධ වෙනවා. කෙනහිල්ලක් නැහැ සුද්ධ වශයෙන් බාර ගන්නවා කියන එක. බාර ගන්න ස්වාමිනාස කෙනහිල්ලක් තිබුණේ නැහැ. මට මේ අද ප්‍රශ්නෙත් එක තමයි මේක මොකද්ද කියලා දැනගන්න. ඒ කියන්නේ සැකේ තියෙනවා තාමත්. ඒක ඒක සාධාරණයි. බොහෝ වාරයක් මේකට හුරු වෙලා ඒක බාරගත්ත දවසේ වතුරේ තෙත ගතිය බාර ගන්න ලෑස්ති වෙන්න ඕනේ. ගින්න තියෙන උණුසුම බාර ගන්න ඕනේ. පොළවේ තියෙන ඝන ගතිය බාර ගන්න ඕනේ. වාතයේ තියෙන කම්පන චතිය භාවනා කරයි කියලා ඒව වෙනස් වෙන්නේ නැහැ. ඒක බාරගත්තත් හොඳක් නෑ දුකක්. ඒකයි මේ පළවෙනිම ආර්ය සත්‍ය වශයෙන් බුදුරජාණන්සේ මෙල්ලලා තියෙන මේ දුක අපි හිතන නෑ මට නිවන් දැක්කට පස්සේ වතුර තෙත ගතිය නැති වෙන්න ඕනේ. කින්නේ වසීතල ගතිය උණුසුම් ගතිය නැති වෙන්න ඕනේ. පටිවිල තියෙන තද ගතිය නැති වෙන්න ඕනේ. වාතයේ තියෙන කම්පන චංචල ගතිය ඕනේ කියලා අපි හිතනවා. ඒක ඒක හොඳට තේනවා මේ වගේ ධාතු ස්වභාව. ඒවා භාව. මේ තමයි මේක තමයි භවය කියන්නේ. භවය කියන්නේම වදයක්. භවය කියන්නේම පීරි ගෑමක්. භවය කියන්නේම දුකක්. භවය කියන්නේම අසහනයක්. මේ ඉතින් මම කරපු එකක් නෙවෙයිනේ. මට වෙන්ච වෙන්න වෙච්ච දේ ඒකේ නතර වෙලා ඉන්නවනම් මලං කෙලසෙන්නේ නැහැ. ඒකට ප්‍රතික්‍රියා කරන්න යෑමෙන් තමයි ඒක දියුණු කරන්න යෑමෙන් තමයි එනවනම් චේතනා පහළ වෙන්නේ කර්ම රැස් වෙන්නේ කෙලස් වෙන්නේ. ඒ gediy පිටින් බාර ගන්නවා කියන එක එසේ මෙසේ පෞරුෂත්වයක්කින් කරන්න බෑ. ගොඩනේ මේක තව සුද්ධ කරන්න හදනවා. ඔයිට එහා සුද්ධ කරන්න බෑ. අනිත් එක ස්වාමීන් වහන්සේ දැන් ආශ්වාස ප්‍රශ්වාස රැල්ල ගැන ප්‍රශ්නේදී මටත්මත් වුණා දැන් ප්‍රශ්නයක් මම දැන් ඕනම හදිසි වෙලාවක කරදර වෙලාවක මට තීරණයක් ගන්න බැරි වුණ වෙලාවට හැම වෙලාවකට මට එක සැරේට මතුවලා එන්නේ ආශ්වාස ප්‍රශ්වාසය. මම ඒක තුල ඉන්නකොට මට ඒ අර ප්‍රශ්න මුකුත් නැහැ. ඒ හින්දා මම ඒක බොහොම සන්තෝෂයෙන් භුක්ති විඳින්න ඉන්නවා දැන්. ඒ නිසා ස්වාමීන් වහන්සේ ඒක හොඳ තත්ත්වයක් කියලා මම අදහස් කරන එක හරියද? ඒකත් ප්‍රශ්නයක්. ඒක තමයි මට කියන්න තියෙන්නේ. මේ කොහෙන් හරි ප්‍රශ්නයක් හදාගත්තේ නැත්නම් උන වගේ අපට. ප්‍රශ්න අහන මේකට තමයි ප්‍රපංච කරනවා කියලා කියන්නේ ওই ටික ආර්ය පරිශීලනය තියාගන්න දිගට කරලා බලන්න. කවුරු හරි ඕ කිව්වත් හා කිව්වත් මොකක්ද හම්බෙන ප්‍රතිඵලය? දැන් මං වගේ පිටපිනියෙක් ඕ කිව්වයි නෑ වේ කිව්වයි කියලා ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඉතින් මේකනේ අපි ඉදිරි කාලේ Brahmacharya ගත කරන්නේ. ඒක තමයි ජීවිතේ තියෙනකන් අපි මේ පරිශ්‍රණය කරනවා. දෙවන්නේගෙන් අහන්න හදනවා කියන්නේම තමන්ගේ ප්‍රත්‍යක්ෂයේ අව탁සේරු කිරීමක්. ස්වාමීන් වහන්සේ මම දීර්ඝ කාලයක්ම ඔක භුක්ති විඳ දෙයක් මට දැන් එහෙනම් ඇයි මගෙන් අහන්නේ එහෙම Tamanට බුද්ධියකින් තියෙනවා නම් ඇයි කාගෙන්වත් යෝජනා ඉස්තිර කිරීමක් මොකද තව ඉස්සරහට මේක පරිශීලනය කරන්න ඕන තරම් කල් තියෙනවා දිගට පරිශීලනය කරන්න පරිශීලනය කරන්න කරන්න මේක ඒකම තහවුරු කරන ගතිය තමයි සරුවචනසේ කියන්නේ මේක සනාතන ධර්ම කියලා තව කෙනෙක්ගෙන් අහන්නේ කොහොඳයි නරක නෑ නමුත් ඊට වඩා හොඳම දේ තමයි Tamanගේම අත්දැකීම ඒකට තමයි අපි ඉස්සරහා Brahmacharya ජීවිතේ මේකට දෙය සිල්වන්ත වෙලා සමාජගත වෙලා සත්පුරුෂය ඇසුරු කරමින් මේක ප්‍රත්‍යක්ෂණය කරන්න ඕන. ඒක ඒක ජීවිත කාලය පුරාවටම යන එක. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි අපි විනාඩි 20ක් විතර වැඩිපුර අරගෙන තිනවා. ඒක නිසා අපි ඉතුරු විනාඩි 40 කාලය සක්මන් භාවනාව සඳහා ගන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි තුනට නැවත සාමික භාවනාවට මෙතෙන් රැස් වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.